විශුද්ධි මාර්ගය වලපටන් විස්තර විවරණය කරන තවත් ප්‍රධාන දේශනාව ආදාරේ. අද දවසේත් අපි තවත් දේශනාවක් ආරම්භ කරන්නට ඉස්සදානම් වෙන්නේ. ඉතින් අද මේ දිනවල අපි මේ සේනාසනේ පවතින ප්‍රදේශයේද ඒ වගේම සමස්ත මහිතර ලංකාවට ටිකක් කාලගුණික තත්ත්වය නිසා අපි ටිකක් කලින් මේ දේශනාව පවත්වලා පවත්වන්න කියලා තීරණය කරන් තියදුනේ. මොකද හාස්සන කරද්දී තමයි දෙනි වර්ෂා වර්තනයක් එක්ක පවතින නිසා ඒ නිසා අද දවසේ මේ වැඩසටහන අපි කල් වේලා ඇතිව සංවිධානය කරලා මේ වෙලාවේ පටිකර කරන්ට සිදුවම් කරලා තිබෙන්නේ ඒ නිසා මේ මොහොතේදී අපි මේ වැඩසටහන සහ සම්බන්ධන සුමින්නත සියලු දෙනාම අපි තමයිත්‍රි සිදෙන්නයි මතක් කර සිටිනවා. ඉතින් අද දවසේත් අපි අමත් පදන් දේශනා මාලාව පසුගිය අවස්ථාවේදී අපි නතර කරපු තැන ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ දක්වා කතා කරගෙන ඉන්නේ මේ සීල නිර්දේශයේ සීල කතාවේ චතුපාරිශුද්ධ සීලයට අදාළ ප්‍රකීර්ණක කතාවක් තමයි අපි සිතේදගෙන ඉන්නේ. ඒ අනුව ප්‍රකීර්ණක දේශනාව සීලයට අදාළව සීලය සම්පාදනය කරගන්න ආකාරය පිළිබඳ කතාබහේදී අපි සාකච්ඡා කරගෙන ආවා. අපි කොහොමද මේ චතුපාරිශුද්ධ සීලය එකිනෙක සීලයෙන් කොටස් සම්බන්ධනය කරගන්න කියලා. ඒ අනුව අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අතරින් අවසානම කොටස මේ ප්‍රත්‍යසන්නිෂ්ඨ සීලය සම්පාදනය කරගන්න ආකාරය සහ ඉන් ඉදිරියට මේ සීලේ සිව්පිරිස් සීලේ චතුපාරිශුද්ධ සීලය පිළිබඳව අපට සාකච්ඡා කරන්න තියෙන තවත් කරුණු කාරණා කිහිපයක් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වැඩසටහනේදී අපි මතක් කරන කාරණයක් නිරන්තරයෙන්ම මේ එක කාරණයක් ගත්තාම දැන් අපි සීලය කියන කාරණේ ගත්තාම සීලය පිළිබඳව දීර්ඝ විස්තර විවරණයක් විශේෂ මාර්ගයේ සඳහන් වෙනවා. ඒක සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි සීලය ගැන මෙච්චර ලොකු විස්තරයක් අපිට අවශ්‍යයිද මේ නිවන් මඟ ගමන් කරන්න කියලා. ඇත්තටම අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය තමයි අපේ සීලය පිළිබඳ අපිට පරිපූර්ණ අවබෝධයක් තියෙන තමයි අපේ සීලය කැඩෙන්නේ කොහොමද? අපි සීලය සම්පාදනය කරගත යුතු ආකාරයෙන් පද කිඩි පිළිබඳව වැඩි දුරටත් අපිට අවබෝධයක් ඇති වෙන්නේ. ඒ වගේම තමයි මේ තුළ එකතු වෙන්නේ විශාල දැනුම් සම්භාරයක් ධර්ම දැනුමක්. ඉතින් අපිට නිවන් මාර්ග සම්පාදනය කරගනිද්දී මේ ධම්මවිචේ සම්පොච්චංගය සම්පාදනය වෙන්නේ අපේ මේ තකම් දැනුම එකතු වීමත් සමග අපේ ප්‍රඥාව දියුණු වෙනවා. ඉතින් ඒ නිසා මේ සීලය පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් අපිට ලැබෙනවා නම් පරිපූර්ණ සාකච්ඡාවක් අපි සිද්ධ කරනවා නම් ඒක අපේ නිවන් මඟ සකස් කරගන්න නිවන් මඟ සම්පාදනයේට අතිශය ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ ප්‍රයෝජනයන් සලකාගෙන මේ ඊටාම සියුම් කාරණේ පටන් අපි සාකච්ඡා කරගෙන යනවා. කොහොමද මේ සීලය සම්පාදනය කරගැනීමේදී මොනවද අපිට අතිරේකව සලකිය යුතු සැලකිය යුතු කරුණු කාරණා මොනවද කියන කාරණේ. ඉතින් අපි ඒ අතරේ තමයි මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය කියන සීල කොටස් තුන සම්පාදනය කරගන්න ආකාරය ඒ පිළිබඳව සම්පාදනය කර ගැනීමේදී අභ්‍යන්තරය අපි ඇති කරගත යුතු ධර්මතා මොනවද කියන එක අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ අනුව අපිට අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතනින් ඉදිරියට අපි ප්‍රත්‍යසන්නිෂ්ඨ සීලය සම්පාදනය කරගෙන ඉද්දී කොයි වාගේ කරුණු කාරණාද අපි සැලකිය යුතුද කියලා. ඒ අනුව ප්‍රත්‍යසන්නිෂ්ඨ සීලයත් අපි සාකච්ඡා කරලා ඊට අනතුරුව අපි මේ විසුද්ධි මාර්ගයේ එන චතුපාරිශුද්ධ සීලය සම්පාදනය කර ගැනීම සම්බන්ධ පොදු මඟ පෙන්වීම පොදු කරුණු කාරණා කිහිපයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි මේ බෙදා හදා ගන්නා වැඩසටහනේ සඳහන් කෙරෙනවා කොහොමද අද දේශනාවට දාවලා චතුපාරිශුද්ධ ශීලයේ සම්පාදනය කරගන්න ආකාරය පිළිබඳව අපට දැනගත යුතු කරුණු කාරණා කිහිපයක් අපි මෙතනදී පැහැදිලි කරලා තියෙනවා. ඒ අනුව මෙතන සඳහන් කරනවා අපි විශුද්ධි මාර්ගයේ පාලි විශුද්ධි මාර්ග ග්‍රන්ථය පරිශීලනය කරන අයගේ පහසු සඳහා අපි විශුද්ධි මාර්ග පිටුවම අපි චත්ත සංගායනාවෙන් අරගත්ත විශුද්ධි මාර්ගයේ අපි දක්වලා තියෙනවා ඒකේ මේ නිල් පාට අකුරු වල විශුද්ධි මාර්ග ටීකා අපි ඒ ඒ තැන්වල වැදගත් වෙන කරුණු කාරණා අපි ඇතුළත් කරලා තියෙනවා. ඒ අනුව පිටු අංකය අපි 33 කියලා දාලා තියෙන්නේ පාලි විශේෂ මාර්ග ග්‍රන්ථයේ පිටු අංකේ කවුරු හරි කෙනෙක් පාලි විශේෂ මාර්ගේ බලනවා නම් ඒ බලන වෙලාවේදී පරිශීලනය කරගැනීමේ පහසු සඳහායි අපි දාලා තියෙන පිටු අංක 33 කියන්නේ පාලි විෂදි මාර්ග ග්‍රන්ථයේ පිටුව. ඒ අනුව එතන අපිට සඳහන් කරනවා යතහච විරීණ ආජීව පාරිශුද්ධි තථා පච්චේ සම්නිශ්චිත සීලං පඤ්ඤාය සම්පාදී තබ්බං. අපිට කියනවා යම් විදිහකට දැන් අපි අවසානට කතා කරපු ආජීව පාරිශුද්ධ ශීලය ආජීව පාරිශුද්ධ ශීලය සම්පාදනය කරගැනීම කියන එක එක්තරා විදිහකට වීරිය මුල් කරගෙන සම්පාදනය කරගත යුතුයි කියලා. වීරිය නොමැතිව කෙනෙක් නිසි ආජීවයක් සඳහා යෙදෙන්නේ නැහැ. Tamanta වීරිය අඩුයි නම් වීරිය තමන් ඇති කරගෙන මදි නම් ඒ පුද්ගලයා ගොඩක් වෙලාවට නුසුදුසු ක්‍රමවලට හරි තමන්ගේ ඒ අවස්ථාවේ ප්‍රතිසම්පාදනයට යෙදෙනවා. සමහර වෙලාවට කියනවා අපිට ඉතින් මේවා නොකර කරන්න බැහැනේ. මෙහෙම නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ කියන මේ වාගේ සාධාරණීකරණ කාරණයන් ඔස්සේ සමහර වෙලාවට තමන්ට නුසුදුසු ක්‍රමවලින් ප්‍රතිසම්පාදනයට යෙදෙනවා දීර්ය නොමැති කෙනා. හැබැයි යම්කිසි කෙනෙක් වීරියෙන් යුතුව මේක සම්පාදනය කරගන්නවා නම් වීරියෙන් සම්පාදනය කරගන්නා පුද්ගලයා එතකොට නිවැරදි ආජීව පාරිශුද්ධ ශීලයේ කියතු නිවැරදි ක්‍රමයට පිරිසිදුව තමන්ගේ ආජීවය සම්පාදනය කරගන්නවා තමන්ගේ ප්‍රත්‍ය සම්පාදනය කරගන්නවා. ඉතින් ඒ නිසා ආජීව පාරිශුද්ධ ශීලයේ කියලා කියන එක වීරියෙන් සම්පාදනය විය යුතුයි කියන කාරණය අපි සාකච්ඡා කළා. ඒ වගේම කියනවා තතහා පච්චේසන්නිසිත සීලං. දැන් අපි කතා කරන්නේ අවසාන කොටස සීලයේ ප්‍රත්‍යසන්නිසිත සීලය කියන කොටස. ප්‍රත්‍යසන්නිසිත සීලය අපිට කියනවා පඤ්ඤාය සම්පාදේ තත්තම්. ප්‍රඥාවෙන් යුතුව සම්පාදනය කරගත යුතුයි කියලා. ඒ අනුව ප්‍රත්‍යසන්නිසිත සීලය සම්පාදනය කර ගැනීමේ ප්‍රධානම සාධකේ බවට පත් වෙන්නේ ප්‍රඥාව. එතකොට අපි සඳහන් කරා දැන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සම්පාදනය කර ගැනීම ශ්‍රද්ධාවෙන් යුතුව සිදුවෙන දෙයක්. ඒ අනුව ශ්‍රද්ධාවක් තිබිය යුතුයි බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂා පදයක් අප කඩනකොට ආරක්ෂා කරනවා කියන කාරණේට ඒ බඳු සිතක් ඇති කරගන්න ශ්‍රද්ධාවක් අවශ්‍යයි. හැබැයි එතනදී අපි කියව ශ්‍රද්ධාව කියන එක එක කාරණයක් විතරයි. හැබැයි ඊට අමතරව අනෙක් කාරණාත් තව බලපානවා. නමුත් ඒකාන්ත වශයෙන් අපිට තියෙන වැදගත්ම සාධක විදිහට තමයි ශ්‍රද්ධාව කියන එක අපිට කියන්නේ. නමුත් ශ්‍රද්ධාව විතරක් තිබිලා මදි වීරියක් අවශ්‍යයි, සතියක් අවශ්‍යයි, මේ හැම දෙයක්ම අවශ්‍යයි. හැබැයි ප්‍රධානම සාධකයේ ශ්‍රද්ධාව. ඒ වගේම තමයි අපි කතා කරා ඉන්ද්‍රිය සංවර සීලය සම්පාදනය කරගැනීමේදී සිහිය කියලා කියන එක ප්‍රධානම සාධකයේ බවට පත් වෙනවා. හැබැයි සිහිය විතරක් නෙවෙයි ශ්‍රද්ධාවත් ඉන්ද්‍රිය සංවර සීලයට අවශ්‍යයි. නමුත් ප්‍රධානම සාධකය තමයි මේ කතා කරන්නේ. ඒ වගේම තමයි ආජීව පාරිශුද්ධ ශීලයට ආවහම අපි කතා කරා ප්‍රධානම සාධකයේ වශයෙන් ආජීව පාරිශුද්ධ සීලය සම්පාදනය වෙන ප්‍රධාන සාධකය තමයි වීරිය කියලා කියන්නේ වීරියට අමතරව ශ්‍රද්ධාව සතිය මේ ආදී දේවල් අවශ්‍යයි. ඒ වාගේ තමයි ප්‍රතිසන්නිසිත සීලය සම්පාදනය කරගන්න තියෙන ප්‍රධානම සාධකය තමයි මේ කතා කරන ප්‍රඥාව කියලා කියන්නේ. ඒකට ප්‍රඥාව විතරක් නෙවෙයි ප්‍රතිසන්නිසිත සීලය සම්පාදනය කරගන්න ශ්‍රද්ධාවත් අවශ්‍යයි. සිහියත් අවශ්‍යයි. ඊයත් අවශ්‍යයි. මේ ඉතිරි ධර්මතා අවශ්‍යයි. හැබැයි එතනදී ප්‍රධාන සාධකයක් වඩපත් වෙනවා ප්‍රඥාව. ඒකට කියනවා පඤ්ඤා සාධනං හි තං ඒ ප්‍රතිසන්සීලයේ කියන එක ප්‍රඥාවෙන් සාධනය වෙන කටයුත්තක් කියලා කියනවා. පඤ්ඤවතෝ පච්චේසු ආදීනමානිසංස දර්ශන සමත්තපසවතෝ කියනවා ප්‍රඥාවන්ත තැනැත්තාට තමයි මේ තමන්ගේ ප්‍රත්‍ය පරිහරණය කිරීමේ ප්‍රත්‍යවේක්ෂා නොකර තමන් සිව්පසේ පරිහරණය කරනවා ඒ සිව්පසේ පරිහරණය කිරීමේ ආදීනවේ දකින්ද හැකියාව තියෙන්නේ ප්‍රඥාවන්ත දැනගන්න කියලා. ඒ නිසා ප්‍රඥාව කියන එක ප්‍රඥාව කියන කාරණය මුල් මුල් වෙනවා අපේ ප්‍රත්‍යසනේෂිත සීලය සම්පාදනය කරගැනීමේදී. තස්මා ඒ නිසා පච්චේ ගේධං ධම්මේන සමේන උප්පන්නේ පච්චේ යතහ උත්තේන විදිනා පඤ්ඤාය පච්ච වේකිතා පරිගුණ්ජන්තේන සංසම්පාදේ තබ්බම් ඒ නිසා කියනවා ප්‍රශ්නා ඒ නිසා පච්චේ ගේදම් පච්චේ ගේදම් කියලා කියන්නේ ප්‍රත්‍ය පිළිබඳව තියෙන ආශාව ප්‍රත්‍ය පිළිබඳව තියෙන ලෝභය ඒ නිසා ප්‍රත්‍ය පිළිබඳව ලෝභය ධම්මේන සමේන උප්පන්නේ පච්චේ ධර්මයෙන් දැහැමෙන් සෙමින් කියලා අපි කියන්නේ ධර්මයෙන් ඒ වගේම සුදුසු ක්‍රමෙන් උපන්නා වූ ප්‍රත්‍ය යතහ උත්තේන විදිනා පඤ්ඤාය පංචවික්කිප්පා මේ ප්‍රත්‍ය සංනිශ්චිත සීලය අපි ඉදිරි ඉස්සල්ලා පැහැදිලි කරපු ආකාරයට අපි කලින් ප්‍රත්‍ය සංනිශ්චිත සීලයේදී පැහැදිලි කරා කොහොමද පිටපාතේ වළඳන්න ඕනේ කොහොමද සිවුරු පිළිකර පරිහරණය කරන්න ඕනේ සීනාසන ගිලාන ප්‍රත්‍ය මේ එකිනෙක ප්‍රත්‍යයන් පරිහරණය කරන්න අදාළ ප්‍රත්‍යවේක්ෂා පාඩ පිළිබඳව අපි සාකච්ඡා කරා. කොයි විදිහට ප්‍රත්‍යවේක්ෂාවක් කරගෙන ප්‍රතිසංවිශේෂ සීල සම්පාදනය වෙන්නේ කියලා. ඉතින් කියනවා අන්න ඒ කියපු ආකාරයට ප්‍රත්‍යවේක්ෂා කරලා පරිපුඤ්ඤන්තේන පරිභෝග කරන කෙනා විසින් තන් සම්පාදනය කරනවා. ඒ ප්‍රත්‍යසන්නිසේ සීලය කියන එක සම්පාදනය කරගත යුතුයි කියලා කියනවා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා මේ ප්‍රත්‍යවේක්ෂණය මත මේ ප්‍රත්‍යසන්නිසේ සීලයේදී කරන අච්චවෙක්කන භාවය කියලා කියන එක සිහියෙන් නුවණින් සලකා ගැනීම කියලා කියන එක ආකාර දෙකකට අපිට බෙදලා සාකච්ඡා කරනවා. තත්ත දුවිදම් පච්ච වේදන. එතනදී මේ ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන එක ආකාර දෙකයි කියලා කියනවා. මොනවද ප්‍රත්‍යවේක්ෂාකාර දෙක? පච්චයානම් පටිලාභ කාලේ ප්‍රත්‍ය ලැබෙන වෙලාවෙදී කරන ප්‍රත්‍යවේක්ෂණයක් තියෙනවා කියනවා. පරිභෝග කාලයේ ප්‍රත්‍ය පරිභෝග කරන කාලයේ කරන තවත් ප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා. පටිලාභ කාලයේදී ධාතු වශයෙන්වා මේ ප්‍රත්‍ය ප්‍රතිලාභ කාලයේ දහතු වශයෙන් ප්‍රතිවීක්ෂා කරන්න පුළුවන් කියනවා. එහෙමත් නැත්නම් පටික්කුල වශයෙන් වාපච්චවික්තා පටික්කුල වශයෙන් ප්‍රතිවීක්ෂා කරන්න පුළුවන් කියනවා. කපිතානි චීවරාදීනි තතෝ උත්තරින් පරිපුජ්ජන්තස්ස අනවජ්ජෝව පරිභෝගෝ පරිභෝග පාදීපි. ඉන් මත්තේහි ඒ සිවුරු ආදී ප්‍රත්‍ය පරිහරණය කරනකොට ඒවා නැවත වාරයක් ප්‍රතිවේක්ෂා කරලා පරිහරණය කරනවා නම් ආන්ගේ පරිහරණය කිරීම අනවජ්‍ය පරිභෝගයක් නිවැරදි පරිභෝගයක් කියලා කියනවා. ඒ කියන්නේ දැන් අපිට චීවර පින්දපාත සේනාසන ගිලානක් ප්‍රති කියන මේ සිව්පසය ලැබෙන මොහොතේදී ප්‍රතිවේක්ෂාවක් කරන්න කියනවා. ලැබෙන මොහොතේදී ප්‍රතිවේක්ෂාවක් කරලා තැන්පත් කරපු මේ චීවරාදී සිව්පසය පරිභෝග කාලයේදී නැවත වාරයක් ප්‍රතිවේක්ෂා කරලා පරිහරණය කරන්නයි කියලා කියනවා. ඒ අනුව ලැබෙන වෙලාවේ ප්‍රතිවීක්ෂා කරන්ද ප්‍රතිවීක්ෂා කරලා කියපු දේ නැවත වාරයක් පරිහරණය කරන වෙලාවේදී ප්‍රතිවීක්ෂා කරලා පරිහරණය කරන්න කියලා කියනවා. එතකොට එතනදී කියනවා මේ ප්‍රත්‍යවේක්ෂාව කරන්න පුළුවන් කියනවා ධාතු වශයෙන්වා පටික්කුල වශයෙන්වා මේ ලැබෙන වෙලාවේදී ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් එහෙම නැත්නම් පටික්කුල වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් එතකොට තීකාවේ සඳහන් කරන ධාතුව සේන වාටි ධාතුව සේන වාටි කියන කාරණේ පැහැදිලි කරනවා යතහපච්ඡං වර්තමාන ධාතුමත්ත මේ වේතං යදිදං චීවරාදී තත් කොගුඤ්ඤ කුච පුද්ගලෝච ඒවං ධාතු මනස්කාර වශයෙන් අපිට චීවර ආදී ප්‍රත්‍යක් ලැබෙනකොට එහෙම නැත්නම් පරිහරණය කරනකොට මේක ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න පුළුවන් ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ දැන් මේ සිවුරු ආදී තියෙන්නේ ධාතු යම් ප්‍රමාණයක්ද ඒ ටික තමයි අපේ මේ ශරීරයේ තියෙන්නේ. එතකොට මේ සංඛ්‍යාවේ යම් යම් වෙනසක් වෙන්න පුළුවන්. නමුත් චීවරාදියේ තියෙන ධාතුම තමයි අපේ මේ ශරීරයේ තියෙන්නේ. දැන් ධාතු කියලා කියවහම මෙතනදී කියන්නේ සතර මහා භූත ධාතු වලට අමතරව අපිට අපේ මේ සමස්ත සියලු රූප ධාතු 18කට බෙදන්න පුළුවන්. සියලු රූප ධර්ම ධාතු 18කට බෙදන්න පුළුවන්. ඒතර ඒ ධාතු 18ට බෙදලා බැලුවහම අපි මේ චීවරේ අපි අපි හිතමු චීවරේ කියලා චීවරේ කියන ප්‍රත්‍ය සකස් වෙලා තියෙන යම් ධාතු ප්‍රමාණයකින්ද මෙන්න මේ ධාතු ටික අපේ මේ ශරීරයේ මේ විදිහට තියෙනවා. දැන් අපි අපිට පුරු පුරුදු සතර මහා ධාතු වරගනිමු. පුරුකුරුදු සතර මහා ධාතු අරගත්තොත් චීවරය කියන එක සකස් වෙලා තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලින්. අපි මේ කයක් සකස් වෙලා තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලින්. එතකොට අපි මේක පරිහරණය කරනකොට කල්පනා කරනවා මේ චීවරය කියලා කියන්නේ සතර මහා ධාතු වලින් සකස් වෙච්ච දෙයක්. මේ චීවරය පරිහරණය කරන මේ කය කියලා කියන්නේ සතර මහා ධාතු වලින් සකස් වෙච්ච දෙයක්. ඒ නිසා මේ චීවරය මේ කයත් එක්ක එකතු වීම කියලා කියන්නේ ධාතුවක් තවත් ධාතුවක් සමග එකතු වීමක් විතරයි. එතන සත්‍යයක් පුද්ගලයෙක් එහෙම නැත්නම් මම සිවුරු පෙරවනවා කියන කාරණයක් මේකේ පරමාර්ථ වශයෙන් ගත්තම නැහැ. පරමාර්ථ වශයෙන් තියෙන්නේ එක ධාතුවක් තවත් ධාතුවක් සමග එකතු වීමක් විතරයි. මෙන්න මේ විදිහට කල්පනා කරන එක තමයි කියන්නේ ධාතු වශයෙන් කල්පනා කියලා. ඒ අනුව ධාතු වශයෙන් කල්පනා කරන කෙනා කල්පනා කරනවා මේ තමන්ගේ සිවුරු පරිහරණය කරනවට වෙන්න පුළුවන් පින්නපාති පරිහරණය කරනවට වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගිලන්පස් පරිහරණය කරනවට වෙන්න පුළුවන් සේනාසන පරිහරණය කරනවට වෙන්න පුළුවන් මේ සිව්පසය කියලා කියන එකත් සතර මහා ධාතුලේ සමස්තක දෙයක් මගේ මේ කය කියලා කියන එකත් සතර මහා ධාතුලේ සමස්තක දෙයක් මේ නිසා මේ සිව්පසය පරිහරණය කරනවා කියලා කියන්නේ සතර මහා ධාතුවේ සතර මහා ධාතුව සමග එකතු වීමක් විතරයි කරනවා මෙන්න මේ විදිහට කල්පනා කරාම මේ මේකට තමයි කියන්නේ ධාතු වශයෙන් කරන මනස්කලය කියලා. ඒතර ඒ විදිහට කල්පනා කරලා ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරලා අපි සිවුරු පිළිගන්නවා. එහෙම නැත්නම් පටික්කුල වශයෙන් පරිහරණය ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. පටික්කුල වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි කල්පනා කරනවා මේ චීවරය පරිහරණය කරනකොට මේ චීවරය මගේ මේ ශරීරයේ දෙතිස් කුණපයක් සමග තමයි එකතු වෙන්නේ. මගේ මේ ශරීරයේ තියෙන කුණුත් කොටස් 32ක්. ඒ කුණුත් කොටස් 32ක් එක්ක තමයි මගේ මේ චීවරය එකට එකතු වෙන්නේ. ඒ අනුව දෙතිස් කුණුපයක් සමග එකතු වීමත් එක්ක මේ චීවරය කියන එක පිළිකුල් භාවයටපත් වෙනවා. මේ චීවරය එක්තරා විදිහක දෙතිස් කුණුපයක් සමග ගෑවුනහම පිළිකුල් භාවයටපත් වෙනවා. ඉතින් මේක තවදුරටත් අපිට ඔය අපේ නාවුයනේ ලොකු ස්වාමීන් වහන්සේගේ ප්‍රත්‍යවේක්ෂා පාඩේක සඳහන් කරනවා මේක නිකම් මේ චීවරය මල සිරුරක උතලා දාප සිවුරක් වාගේ අපිරිසුදු භාවයටපත් වෙනවා කියන්නේ. ඒතර ඒ නිසා ඒක එක්තරා විදිහකට අපි පිළිකුල් භාවයටපත් වෙන දෙයක් පටික්කුල භාවයටපත් වෙන දෙයක් කියලා කල්පනා කරනවා. දැන් අපේ මේ ශරීරයේ තියෙන දහදිය ඒ වාගේම දැන් මේ අපේ ශරීරයේ මත පිට තියෙන මේ සම කියන්නේ කුණ කොටසක්. ඒතර අපිට සම කියන එක අපි නිතරම පිළිස්තු කරලා තියෙන නිසා අපිට කුණ කොටසක් කියන එක වැටහෙන්නේ නැහැ. හැබැයි අපි මල සිරුරක් අරගත්තොත් මල සිරුරක් අපිට මේ විදිහට අපි අතපත ගන්න කැමති නැහැ. මල සිරුරක් අතපත ගන්න කැමති නැහැ. ඒක අපිට කුණු වෙච්ච දෙයක් එහෙම නැත්නම් ඒක අපිරිසුදු දෙයක් කියන සංඥාවක් අපේ තියෙනවා. දැන් අපි ජීවත් වෙලා ඉන්න නිසා තමයි අපි අපේ මේ අතපය පිරිසුදු කරලා මේ කය පිරිසුදු කරලා නිසා අපි මේක අතපත ගන්නවා. අපිට ඒක අපිරිසුදුයි කියලා පටික්කුල වශයෙන් අපි මානසිකාරය කරන්නේ නැති නිසා. හැබැයි මේක යථා තත්ත්වයේ ගත්තොත් එහෙනම් මේ සම කියලා කියන්නේ පටිකූල වශයෙන් තියෙන කොටසක්. ඉතින් මේ සමමතු පිට දහඩිය මතු වෙනවා. මේ දහඩිය කියලා කියන්නේ කුණුප කොටසක්. ඊට පස්සේ අපි මේ ශරීරයෙන් තව සෙමසොතු කඳුළු ආදී තවත් කුණුප කොටස් ගලනවා. මේ කුණුප කොටස් මේ චීවරේ ගෑවෙනවා. එතකොට මේ හැම දෙයක්ම එක්තරා විදිහකට දෙතිස් කුණපයන් සමග එකතු වීමත් එක්ක පටික්කුල භාවයකටපත් වෙනවා. මෙන්න මේ පටික්කුල භාවය අපි අනිෂ්කාර කරනවා. එතකොට අපි කල්පනා කරන චීවරයක් ලැබෙන වෙලාවේදී ප්‍රත්‍යවේක්ෂා කරන මේ චීවරය ලැබීමෙන් මේ චීවරයේ පෙරවීමෙන් හරියට මල සිරුරක් සමග ඔතලා තිබෙන චීවරයක් වගේ මේක පිළිකුල් භාවයටපත් වෙනවා. අපිරිසිදු භාවයටපත් වෙනවා කියලා අපි මේක කටිකුල වශයෙන් මනස්කාර කරනවා. එහෙම නැත්නම් අපි පින්ඩ පාතේ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ආහාරයේ පටික්කුල සංඥාව වඩනවා. ආහාරයේ පටික්කුල සංඥාව වශයෙන් කල්පනා කරන මේ ආහාරය මගේ මුඛයට දාන මොහොතේදීම මේක පිළිකුල් භාවයටපත් වෙනවා. ඒක මුඛයට දාන්නත් ඉස්සලා අතින් අනසු මාත්‍රෙන් පිළිතුරු වෙනවා. දැන් අපි එක්කෙනෙක් අනපු ආහාර ටික තව කෙනෙක් සමහර ලාවට වළඳන්න කැමති නැහැ. ඒකේ පටික්කුල භාවය තමන්ට පිළිකුල නිසා. ඒ වගේම තමයි තමන් අනාපු ආහාරය තමන්ගේ මුඛය තුළට දැමීමක් සමග ඒක පිළිකුල භාවයට පත් වෙනවා. ඒතර මුඛයේ කියන තැන තියෙන දෙතිස් කුලඹ කොටස් නිසාවෙන් තමයි මේ පිළිකුල භාවය ඇති වෙන්නේ. ඊට පස්සේ ඒක අපේ මුඛයේ තියෙන මේ දත් සමග කෙල සමග එකතු වීමත් සමග පිළිකුල් වෙනවා. දත්වලින් ඇඹරීමත් සමග පිළිකුල් වෙනවා. ඒක ඉතින් සඳහන් කරන මේක මුඛය තුල දත්වලින් ඇඹරිලා නිකන් බලුවමනයක් තත්ත්වයට පිළිකුල් භාවයටපත් වෙනවා කියන්නේ. ආන්ගේ පිළිකුල් භාවයටපත් වෙච්චදී එතනින් නැවත වාරයක් අපි දලනාලයේ දිගේ ශරීරයේ ඇතුළට ගමන් කිරීමෙන් තවත් පිළිකුල් භාවයටපත් වෙනවා. ඒකට සෙම පටලයක් එක එකතු වෙලා තමයි ඇතුළට යන්නේ. ඒ යනකොට තවත් පිළිකුල් භාවයකට පත් වෙනවා. උදරය කියන තැනට එකතු වීම උදරය කියලා කියන්නේ ඉතා විශාල දුර්ගන්ධයක් පිට විශාල අපේ අසුචි මේ අපි අනුභව කරන ආහාර ආදී සියලු කුණ කොටස් එකතු වෙන තැන. ඒ නිසා එතන හරියට නිකන් උපමා කරනවා ගවර වලකට සමානයි කියලා. එතකොට ගවර වලක් හා සමාන මේ උදරයේදී වැටීමෙන් මේක පිළිකුල් භාවයටපත් වෙනවා. මෙන්න මේ විදිහට අපි එක්තරා විදිහකට මේ පටික්කුල වශයෙන් මානසිකාර කරනවා නම් ඒ පටික්කුල වශයෙන් මානසිකාර කිරීමත් අපේ ප්‍රත්‍යවේක්ෂාවයක කොටසක් බවටපත් වෙනවා. ඒ නිසා ධාතු වශයෙන් මානසිකාර කරන්න පුළුවන්, පටික්කුල වශයෙන් මානසිකාර කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මානසිකාර කරලා ඊළඟට ඒක ටීකාට සඳහන් කරන පටික්කුල වස්සේන වාති පින්දපාතේතාව ආහාරේ පටික්කුල සංඥා වශයෙන් පින්දපාතේහි ආහාරේ පටික්කුල සංඥා වශයෙන් මේක වඩන්න පුළුවන්. සබ්බානි පන හිමානි චීවරානි අජිගුච්ඡනීයානි ඉමාන් ඉමම් පූති කායම් පත්වා අතිවිය ජිගුච්ඡනීයානි ජායති සබ්බානි පන හිමානි චීවරානි අජිගුච්ඡනී මේ චීවරය කියලා කියන එක පිළිකුල් නොවන දෙයක් පිළිකුල් නොවන චීවරය මගේ මේ කුණු වෙන කයට පූති කයට කයටපත් වෙලා මේක පිළිකුල් භාවයට පත් වෙනවා කියලා මනස්කාර කරගන්න කියලා කියනවා මේ විදිහට ප්‍රතිලාභ කාලයේ අපි යම් විදිහකට ප්‍රතිවේක්ෂා කරනවා ප්‍රතිලාභයෙන් අනතුරු පරිභෝග කාලයේ තවත් විදිහට ප්‍රතිවේක්ෂා කරනවා තවත් ආකාරයකින් මේ විදිහට ප්‍රතිවේක්ෂා කරලා පරිභෝග කරනවා නම් අන්න ඒ පරිභෝගයේ අනවජ්‍ය පරිභෝගයක් කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ කිසිම ආකාරයක වරදක් පෙන්වන්න බැරි පරිභෝගයක්ද කියලා සඳහන් කරනවා. ඒ වගේම කොහොමද මේ ප්‍රත්‍යවේක්ෂාව නැවත වාරයක් සිදු කළ යුත්තේ කියන කියන එක පිළිබඳව මේ පරිභෝග කාලයේ අපි ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳව විනිශ්චය මොකද්ද? ඒ පිළිබඳව අපි කොමක්ද කළ යුත්තේ කියන පිළිබඳව දැන් කතා කරනවා තත්පාය සන්නිත්තහකාරෝ විනිශ්චයෝ කියලා සඳහන් කරන්නේ ඒකයි. ඒ අනුව මෙතෙන්ට ඇවිල්ලා අපිට විෂද මාර්ගයේ සඳහන් කරන මේ පරිභෝග හතරක් පිළිබඳව බෙදලා දක්වනවා. දැන් මේ පරිභෝග කාලයේ ප්‍රත්‍යවේක්ෂා පිළිබඳව විස්තරයක් කරන්න එන බුදුගෝ සාචාර්යයන් වහන්සේ මෙතනදී අපිට පරිභෝගයේ ආකාර හතරකට බෙදලා දක්වනවා. චත්තාරෝහි පරිභෝගා, තේය පරිභෝගෝ, ඉන පරිභෝගෝ, දායජ පරිභෝගෝ, සාමි පරිභෝගෝ. එතකොට පරිභෝග හතරක් තියෙනවා කියලා කියන මොනවද? තේය පරිභෝගය. තේය පරිභෝගය කියන්නේ තෙය කියන වචනේ තේරුම සොරකම කියලා කියන එක. ඒ යන සොරකමින් කරන පරිභෝගය. ඒ වගේම ඉන පරිභෝග. ඉන පරිභෝගය කියලා කියන්නේ ඉන කියන්නේ ණය කියලා කියන එක. එහෙනම් ණයට කරන පරිභෝගය. දායාජ්‍ය පරිභෝගෝ දායාජ්‍ය කියන්නේ දායාදයට. එබනම් බුදුරජාණන් වහන්සේගේ දායාදයේ වශයෙන් කරන පරිභෝගය. සාමි පරිභෝගෝ සාමි කියන්නේ අයිතිකරුවා කියන්නේ. ඒ අනුව ප්‍රත්‍යයට හිමිකරුවා වෙලා කරන ප්‍රත්‍ය පරිභෝගී. මෙන්න මේ විදිහට ප්‍රත්‍ය පරිභෝග ආකාර හතරකට බෙදනවා. ප්‍රත්‍ය පරිභෝග ආකාර හතර මොනවද? තේය පරිභෝගෝ, ඉන පරිභෝගෝ, දායජ පරිභෝගෝ, සාමි පරිභෝගෝ කියලා. මෙන්න මේ එක එකක් අපිට පැහැදිලි කරනවා. ඔන්න තේය පරිභෝගී කියන එක අපිට පැහැදිලි කරනවා. తත්‍ර සංගමජ්ජේ නිසීදිත්වා පරිගුණ්ජන්තස්ස දුස්සීලස්ස පරිභෝගෝ තේය පරිභෝගෝ නාම සංගමද ඉඳගෙන යම්කිසි දුසිල්වතෙක් ප්‍රතිපරිහරණය කරනවා සංගමද ඉඳගෙන යම්කිසි දුසිල්වතෙක් ප්‍රතිපරිහරණය කරනවා නම් අන්නේ දුසිල්වතාගේ ප්‍රත්‍ය පරිභෝගය කියනවා තේය පරිභෝගයක් කියලා. ඒතර දුසිල්වතෙක් කියලා කියන්නේ සීලය අපිරිසුදු කෙනෙක්. ඇයි දුසිල්වතෙක්ගේ පරිභෝගය තේය පරිභෝගයක් කියලා කියන්නේ මේ ශාසනයේ ප්‍රත්‍ය පරිභෝගයේ බුදුරජාණන් වහන්සේ අනුදැනුවේ සිල්වත් භික්ෂුන් වහන්සේලාට. කියන බුදුරජාණන් වහන්සේ හැම තැනකදීම යම්කිසි ප්‍රත්‍යක් ලබන්න සුදුසුයි කියලා යමෙක් කියවනම් ඒ පුද්ගලයා සීලයක් රකින්න කෙනෙක්. මොකද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන සීලය ආරක්ෂා කිරීමෙන්. ඒ නිසා යම්කිසි කෙනෙක් සිල්වත් නම් අන්නේ සිල්වත් කෙනාට බුදුරජාණන් වහන්සේ අනුදැනපු ප්‍රත්‍ය පරිහරණය කිරීමේ අයිතියක් තියෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රත්‍යපරිභෝගී සිල්වතට අනුදෙනවා වගේම තමයි දායකයොත් නිරන්තරයෙන් ප්‍රත්‍ය දෙන්නේ සිල්වත් කෙනාට දෙනවා කියන අදහසෙන්. දායකයෙක් යම් ප්‍රත්‍යක් දෙනකොට මේ දායකයාගේ අදහස තියෙනවා මේ ප්‍රත්‍ය මම පූජා කරන සිල්වතෙකුට කියලා. අන්න ඒ නිසා මේ ශාසනයේ ප්‍රත්‍ය පරිභෝගී අයිති වෙන්නේ සිල්වත් භික්ෂුව. සිල්වත් භික්ෂුන් වහන්සේලාට අයත් ප්‍රත්‍ය ටික ඒ සිල්වත් භික්ෂුන් වහන්සේලා මැද ඉඳගෙන දුසිල්වත් භික්ෂුවක් පරිහරණය කරනවා නම් අන්නේ දුසිල්වත් භික්ෂුවගේ පරිහරණය කිරීම අර සිල්වතාට අයිති දේ Taman සොරෙන් ගැනීමක් හා සමානයි. ඒ නිසා සිල්වතා සිල්වතාට අයිති දේ Taman සොරෙන් ගැනීමක් වශයෙන් තියෙන පරිහරණය නිසා මෙන්න මේ පරිපූර්ණියට කියනවා තෙය්‍ය පරිපූර්ණිය කියලා. ඒ අනුව පළවෙනි පරිභෝගයේ තෙය්‍ය පරිභෝගයේ පිළිබඳව විශිෂ්ට මාර්ගයේ ටීකාවේ මහා ටීකාව සඳහන් කරනවා තෙය්‍ය පරිභෝගෝ නාම අනරහස්ස පරිභෝගෝ තෙය්‍ය පරිභෝගය කියලා කියන්නේ ප්‍රත්‍ය පරිභෝග කරන්න සුදුසු නැති පුද්ගලයාගේ ප්‍රත්‍ය පරිභෝගය භගවතාපි අත්තනෝ ශාසනයේ සීලවතෝ පච්චේත අනුඥාතා භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ශාසනයේ සිල්වත් භික්ෂුන් වහන්සේ තමයි ප්‍රතිපරිහරණය අනුදැන්නේ. නදු සීලස් දුසිල්වතා නෙමෙයි. දායකානන්ති සීලවතෝය පරිත්‍යාගෝ දායකයන්ගේ පරිත්‍යාගය සිල්වතාට. නදුස්සීලස දුසිල්ලතාට නෙමෙයි. අත්තනෝ කාරාණම් මහප්පල භවස පංචාසීසරතෝ. ඒ දායකව හැම වෙලාවකදීම භික්ෂුන් වහන්සේලාගේ ධර්ම දේශනාව අහලා සිල්වත් භික්ෂුන් වහන්සේලාට දන් දුන්නා මහත්ඵලයි මහානිසංසයි කියන කාරණේ අහලා හැම වෙලාවකම සදා අදහසක් තියෙනවා අපේ දානේ මහත්ඵල මහානිසංස වෙන මේක සිල්වත් භික්ෂුන් වහන්සේලා වළඳන්නේ කියලා. මේ නිසා දායකයන්ගේ ප්‍රතිපරිත්‍යාග කිරීම සිල්ලතුන් වහන්සේලා. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ අනුදන්ලා තියෙන්නේ සිල්වතාට නිසා. දායකයා දෙන්නේ සිල්වතාට නිසා ශාස්ත්‍රුන් වහන්සේ දුසිල්වත් පුද්ගලයාට ප්‍රතිපරිභෝග කරන්න අනුදැනෙන්නේ නැහැ. ඒකයි කියන්නේ සත්තහරා අනුඤ්ඤාතත්තා ශාස්ත්‍රුන් වහන්සේ අනුදැනපු නැති නිසා දායකයේ හිත අපරිච්ඡත්තා දායකයනොත් මේක දුසිල්ලතුන් දුසිල්ලත්යට දීලා නැහැ. පරිත්‍යාග කරලා නැහැ. අන්න ඒ නිසා දුසිල්වත් භික්ෂුන් වහන්සේගේ ප්‍රත්‍ය පරිභෝගය කියලා කියන එක තේය පරිභෝගයක් කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි ඊළඟ සඳහන් කරන ඔන්න ඉන පරිභෝගය කියන එක සීලවතෝ අපච්චවෙක්කිත්වා පරිභෝගෝ ඉන පරිභෝගෝ නාම සිල්වත් භික්ෂුවක් සිල්වත් පුද්ගලයෙක් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතිව සිවුරු සිවුරු ආදී සිව්පසේ පරිහරණය කරනවා. දැන් අපි යම් කෙනෙක් සිල්වත් තමයි. හැබැයි සිල්වත් වුණත් සිල්වත් භික්ෂුවක් Taman ප්‍රත්‍යවේක්ෂා නොකොට දැන් අර කලින් කියපු ප්‍රත්‍යසන්නිසිත සීලය සම්පාදනය කරගන්නේ නැතිව අපි යම් කෙනෙක් ප්‍රත්‍ය පරිහරණය කරනවා නම් ආන් ඒ පරිහරණයට කියනවා ඉන පරිගුණ කියලා. ඉන කියන වචනේ තේරුම ණයයි කියලා කියන එක. ඒක පරිභෝගය කියන්නේ සන්නායතකම පරිභෝගය කියන්නේ. දැන් අපිට ලැබීමට නියමිත ප්‍රත්‍යක්. මොකද දායකයෝ දෙන්නේ සිල්වත් කෙනාට. බුදුරජාණන් සාමදන්ලා තියෙන සිල්වත් කෙනාට. මේ නිසා සිල්වත් කෙනෙකුට ලැබිය යුතු ප්‍රත්‍යක් මේක. හැබැයි සිල්වත් කෙනාට මේ ප්‍රත්‍ය ලැබිලා ඒ සිල්වත් පුද්ගලයා ඒ ප්‍රත්‍ය තමන් ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය සම්පාදනය කරගන්නේ නැතිව ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතිව පරිහරණය කරනවා නම් මං මේ පරිසරයේ ඉදිරිමේදී ඉන පරිභෝගයක් බවට පත් වෙනවා කියලා කියනවා. ඒකට හේතුව තමයි සඳහන් කරන්නේ පටිඝාතතෝ දක්ෂිනා විසුද්ධිය අභවතු. ප්‍රතිග්‍රාහක පාර්ශවයට දක්ෂින විසුද්ධිය ඇති වෙන්නේ නැහැ කියලා කියනවා. අපි මේ ප්‍රත්‍ය පරිහරණය කරන ප්‍රත්‍ය විශ්ලේෂ කරේ නැත්නම්. ඒ අයගේ දක්ෂිනා විසුද්ධිය ඇති වෙන්නේ සිල්වත් භික්ෂුන් වහන්සේලා ලැබෙන ප්‍රත්‍ය ප්‍රත්‍යවේක්ෂා කරලා පරිහරණය කිරීම. මේ නිසා මේ දායකයාගේ දක්ෂිනා විසුද්ධිය මහත්ඵල මහානිසංස භාවයට පත් වෙන දානයක් බවට මේපත් නොවීම නිසා දක්ෂින විසුද්ධියට පත් නොවීම නිසා මේ ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතුව බලනවා කියන එක හරියට අපි දායකයන්ගෙන් ණයට හරියට බලනවා කියනවා. අපිට නැවත වාරයක් මේ දායකයට මේ දෙන්න සිද්ධ වෙනවා වාග්ස්මාන. මෙන්න මේ නිසා තමයි කියන්නේ මේකට ඉන පරිභෝගය කියලා. ඒ නිසා කියනවා අපිට තස්මා චීවරං පරිභෝගී පරිභෝගී පච්ච වෙක්කිතබ්බං ඒ නිසා චීවරයක් තියෙනවා නම් චීවරය පරිභෝගයක් පරිභෝගයක් පාසා ප්‍රත්‍යවේක්ෂා කරන්න පරිභෝගයක් පරිභෝගයක් පාසා කියලා කියන්නේ සිවුර පෙරවන පෙරවන වාරයක් වාරයක් පාසා ප්‍රත්‍යවේක්ෂා කරනවා ඒ වගේම තමයි අපිට තියෙනවා පින්ඩපාතය පින්ඩපාතෝ ආලෝපේ ආලෝපේ පින්ඩපාතේ වළඳනකොට මේ එක පිටක් පිටක් පාසා ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා මේ පිටක් පිටක් පාසා ප්‍රතිවීක්ෂා කිරීම තුළින් තමයි අපි දායකයර මේක දක්ෂිනා විශේෂී භාගයටපත් කරන්නේ. ඒව නැත්නම් අපි කියන පරිපූර්ණයටපත් කරනවා. දැන් හැබැයි සමහර වෙලාවට සිහිනුවන කියන එක නිසි පරිදි හැම වෙලාවකම පවතින්නේ නැත්නම් හැම වෙලාවකම සිහිය නින්නේ නැති කෙනාට සිවුරක් පෙරවන පෙරවන වාරයක් පාසා ප්‍රත්‍යක්ෂ කරනම දෙපෙන්න. පින්ඩපාතේ වළඳන පිටක් පිටක් පාසා ප්‍රත්‍යක්ෂ කරනම දෙපෙන්න. සේනාසනයකට ඇතුල් වෙන වාරයක් වාරයක් පාසා ප්‍රත්‍යවේක්ෂා කරනම පිට පුළුවන්. ඊළන්පසක් ගන්න මොහොතක් මොහොතක් පාසා ප්‍රත්‍යවේක්ෂා කරනම පිට පුළුවන්. මේ නිසා කියෙම යම් කෙනෙකුට එහෙම බැරි වුණොත් එහෙමනම් මේ ශාසනයේ අපිට පිටක් නැද්ද? බුදුරජාණන් වහන්සේ අකීකන්දෝප සූත්‍රයේ දේශනා කරන්නේ මෙන්න මේ කාරණේ අරබයව. භික්ෂුන් වහන්සේලා ප්‍රත්‍ය පරිහරණය කරද්දී මේ ප්‍රත්‍යවේක්ෂා නුවණින් තොරව ප්‍රත්‍ය පරිහරණය කරනවා කියන කාරණේ බුදුරජාණන් දැකලා බුදුරජාණන් වහන්සේ ගිනිගෙන දැවෙන ගහක් පෙන්නලා ඒ ගිනිගෙන දැවෙන ගස උපමාවට අරගෙන සතන් කරනවා මහණෙන් නුඹලා ප්‍රත්‍යවේක්ෂා නොකර මේ පින්ඩපාතේ වළඳනවා සිවුරු පෙරවනවා සේනාසනේ පරිහරණය කරනවා ගිලාන්පස පරිහරණය කරනවා නම් මෙන්න මේ පරිහරණය කිරීමේ ගිනි කඳක් පරිහරණය කරනවා වගේ දෙයක් මේ ගිනි කඳක් අපි ගිලිනවා වාගේ දෙයක් අපි පින්න පාතේ අපි ප්‍රත්‍යවේක්ෂා නොකර පරිහරණය මේ නිසා දායකයන්ට මහත්ඵල මහානිසස් භාවයටපත් වෙන්නේ නැහැ. මේ නිසා දායකයන්ට අපි ණයයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ මේ අගිකන්දු සූත්‍රයේ දේශනා කිරීමේ වික්ෂුන් වහන්සේට පැහැදිලි කරලා. මේ පැහැදිලි කිරීමත් එක්ක වික්ෂුන් වහන්සේලා 69ක් පමණ කුණුලේ වමනය කරා කියලා තියෙනවා. ඒ මේ ප්‍රත්‍යවේක්ෂානුවණෙන් තොරව කරන ප්‍රතිපරිහරණය කිරීම නිසා. එහෙම කරලා සිවුරු හැරලා ගියා කියන්නේ. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒක ඒක අනුව තමයි ඊළඟට මේ මෙත්තානිසංස සූත්‍රය දේශනා කරලා මෛත්‍රී කියන ආනිසංස සඳහන් කරලා සඳහන් කරන මේ මෛත්‍රී කිරීමත් එක්තරා විදිහකට වික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන් කරනවා නම් තමන්ට මේ ප්‍රතිපරිහරණය කිරීම නිසා ලැබෙන ඒ විපාකයේ පිය වෙනව නෙවෙයි ඒ විපාකයේ පිය වෙන්නේ නැහැ හැබැයි ඒ වාගේ ප්‍රත්‍යපරිහරණය ප්‍රත්‍ය ප්‍රත්‍යවේක්ෂා නොකර ප්‍රත්‍යපරිහරණය කිරීම ආදී තින ආදීන වේ වාගෙන ඊටා මොහොතක් සුළු මොහොතක් හරි මෛත්‍රී කරනවා නම් ඒ වගේ ආනිසංස තියනවා කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා හැබැයි මේ දේශනා කිරීමත් එක්ක බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල අපිට හෙළි වෙන තව කාරණයක් තියෙනවා. මොහොතක් මොහොතක් පාසා සිවුරු පෙරවන වාරයක් පාසා එහෙම නැත්නම් පිළිපාතේ වලඳන පිටක් පිටක් පාසා යම් කෙනෙකුට ප්‍රත්‍යවේක්ෂා කරන්න බැරි වුණොත් ඒ පුද්ගලයා එහෙනම් එතනදී ණය වෙලා අපායগামী වෙනවා. ඒකෙන් පමණක් ඔහු අකුසලයට වැටෙන්නේ නැහැ. ඔහුට මේ ඉන පරිභෝග භාවයෙන් මිදෙන්න තව විකල්පයක් තියෙනවා. ඒ විකල්පේ තමයි දැන් අපිට මේ සඳහන් කරන්නේ. යම් හේකින් ඒ ඒ මොහොතේදී ප්‍රත්‍ය පරිහරණය කිරීම අපිට කරන්න බැරි වුණා නම් ඒ බැරි වෙච්ච භික්ෂුවට ඉනපරිපුක්කින් මෙදෙන්න ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒකයි පැහැදිලි කරන්නේ තතහ අසක්කොන්තේන මේ වාරයක් වාරයක් පාසා පරිභෝග කරන වේලාවේදී ප්‍රත්‍යවේක්ෂා කරන්න බැරි වෙන කෙනා විසින් පුරීවත්ත, පච්චාවත්ත, පුරිමයාම, මජ්ක්‍ධිමයාම, පච්චිමයාමේසු කුරියබත්ත කියන්නේ පෙරවරු කාලේ. පච්චාබත්ත කියන්නේ දානෙන් පස්සේ පස්වරු කාලේ. කුරිමයාම කියලා කියන්නේ රාත්‍රී පෙරයම කියලා කියන්නේ. මජ්ජිමයාම කියලා කියන්නේ රාත්‍රී මැදමයාම කියලා කියන්නේ. පච්චමයාම කියන්නේ රාත්‍රී අවසාන කුස ඒ කියන්නේ පසු දවසේ අවුල නැගෙන්න කලින් කියන්නේ. මෙන්න මේ අවස්ථාවල මොකක් හරි අවස්ථාවක අතීත ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න කියලා. තමන් මේ දක්වා පරිහරණය කරපු ප්‍රත්‍ය පරිහරණය කිරීමේදී යම් විදිහකට ප්‍රත්‍යවේක්ෂා කරන්න බැරි වුණාද අන්න ඒ ප්‍රත්‍යවේක්ෂා නොකර පරිහරණය කරපු ප්‍රත්‍ය පිළිබඳව අපිට අතීත ප්‍රත්‍යවේක්ෂාවක් කරගන්න පිටියෙන්නේ. ඒකයි කියන්නේ සජස්ස අපච්ච වෙක්කතෝව අරුණං උක්කච්චති ඉන පරිවෝගණ්ඨානෙ දිට්ඨි. හැබැයි ඒ අතීත ප්‍රත්‍යවේක්ෂාව කරන්නේ නැතුව අපිට අරුණ නැගින්නත් ඉස්සරලා ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න බැරුව අරුණ නැගිනවා නම් එහෙමනම් අන්න ඒ එදා දවසේ පරිහරණය කරපු ප්‍රත්‍යයට අපි ඉන පරිභෝග ස්ථානයේ ඒ අනුව යම් කිසි දවසකදී සිවුරක් පෙරවන වාරයක් වාරයක් පාස ප්‍රතිවීක්ෂා කරනවා. පින්ඩපාතේ වළඳන පිටක් පිටක් පාස ප්‍රතිවීක්ෂා කරනවා. සේනාසනයේට ඇතුළු වෙන වාරයක් වාරයක් පාස ප්‍රතිවීක්ෂා කරනවා. ගිලම්පස වලදන උගුරක් උගුරක් පාස ප්‍රත්‍යවේක්ෂා කරනවා. මෙන්න මෙහෙම ප්‍රත්‍යවේක්ෂා කරන්න බැරි වෙනවා නම් ඒ ප්‍රත්‍යවේක්ෂා කරන්න බැරි වෙච්ච පුද්ගලයාට අපට එක විකල්පයක් දෙනවා එක විකල්පයක් දෙනවා කොහොමද මේ ඉන පරිභව භාවින්නේ පෙර යම පසු යම මේ ආදී හැම කාලයකදීම පසුදින අරුණ නැගීමට මත්තෙන් අතීත ප්‍රත්‍යවේක්ෂාවක් වශයෙන් කරන්නේ හැබැයි ප්‍රත්‍යවේක්ෂා කරන්නතෝ අරුණක් නැක්කොත් අනිවාර්යෙන් පිළ පරිපෝගස්ථාන පිළිතුරු. එතන මෙතනදී මෙතනදී කියවෙන්නේ නැහැ කිසිම ආකාරයකින් ඒ ඒ මොහොතේ ප්‍රත්‍යවේක්ෂා කරන්න අවශ්‍ය නැහැ. අතීත ප්‍රත්‍යවේක්ෂාව කරාම ඇති කියලා කොහොමවත් කියවෙන්නේ නැහැ. ඒ නිසා මේක අපි තාමත්ම හොඳින් විමසලා බලන්න ඕනේ. සමහර වෙලාවට කෙනෙක් හිතනවා එහෙමනම් ඒ ඒ වෙලාවේ ප්‍රත්‍යවේක්ෂා කරන්න අවශ්‍ය නැහැ. අතීත ප්‍රත්‍යක්ෂව කරගත්තාම ඇති කියලා. එහෙම ඇති ඉන පරිභෝගයෙන් වැළකෙන්න. හැබැයි ඉන පරිභෝගයෙන් වැළකීමෙන් විතරක් කෙනෙක් නිවන් දකිනවද? නෑ එහෙම කෙනෙක්ට නිවන් දැකීම සඳහා ඉන පරිභෝගයෙන් වැළකීම විතරක් මදි ඔහුට මේ ප්‍රත්‍යසන්නිෂිත සීලය සම්පාදනය වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රත්‍යසන්නිෂිත සීලය සම්පාදනය වෙන්නේ මේ මොහොතක් මොහොතක් පාස අපි කරන ප්‍රත්‍යවේක්ෂාව තුළින්. ඒ නිසායි කියන්නේ පිළිගැනීමේ පරිභෝගයේ කියන දෙක අවස්ථා දෙකේදීම ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. ඒ ප්‍රත්‍යවේක්ෂාවත් අපි සිවුරු පෙරවන වාරයක් වාරයක් පාසා, පිට පාතේ වළඳන පිටක් පිටක් පාසා, සීනාසිත ඇතුළෙන් වාරයක් වාරයක් පාසා, ගිලන් පසට යක් ගන්න වාරයක් වාරයක් පාසා ප්‍රත්‍යවේක්ෂා කරද්ද අවශ්‍යයි කියලා කියන්නේ ඒකයි. දැන් මේ මේ ප්‍රතිවේක්ෂාවේදී අපි සඳහන් කරා චීවර, පින්දපාත, සේනාසන කියන කරුණු තුන සම්බන්ධයෙන් අපිට ආපත්‍ති කර තත්වයක් නැහැ. ඒ අනුව යම්කිසි කෙනෙක් සේනාසන මේ ප්‍රත්‍ය තුන චීවර, පින්දපාත, සේනාසන කියන ප්‍රත්‍ය තුන ප්‍රත්‍යවේක්ෂා කරන්න බැරි වුණා කියලා අපිට ඉන පරිභෝගයක් වෙනවා. අපි ණය වෙනවා දායකයන්ට. අපිට ඒක සසරේ ගෙවන්න සිද්ධ වෙනවා. අපිට ඒක තුලින් අපි යම්කිසි බැඳීමකට ඇති වෙනවා. අපේ නිවන් මාර්ගට බාධාවක් වෙනවා. හැබැයි ඒක තුලින් ආපත්‍යක් දේශනා කරන්නේ නැහැ. ආපත්‍යක් බුදුරජාණන් ස්මරවන්නේ නැහැ. හැබැයි ගිලම්පස ප්‍රත්‍යක්ෂව සම්බන්ධයෙන් ආපත්‍යක් තියෙනවා. ඒක සමන්ත පාසාదికා විනයත් කතාවේ සඳහන් කරනවා. ඒ වගේම මෙතනත් අපිට සඳහන් කරනවා ගිලම්පස ප්‍රත්‍යවේක්ෂා පිළිබඳව සඳහන්. වේසජ්ජස පටිග්‍රහණයේදී පරිභෝගයේපි සතිපච්චේතාව වර්ධනය. අන්න කියනවා. වේසජ්ජය කියලා කියන එක පිළිගන්නා මොහොතේදීත් පරිභෝග කරන මොහොතේදීත් කියන දෙපළදීම සතිපච්චේ භාවයේ කියන්නේ ප්‍රත්‍යවේක්ෂා ප්‍රත්‍යවේක්ෂා සිහිනුවේනේ ප්‍රත්‍යභාවය කියලා කියන එක අවශ්‍යයි කියලා. ඒ කියන්නේ ඒ වාරයක් වාරයක් පාසා ප්‍රත්‍යවේක්ෂාව අනිවාර්යෙන් තිබිය යුතුයි. එතනදී කියනවා යම් කිසි විදිහකට පටිග්‍රහණේ පච්චවෙක්කිත්වා ප්‍රතිග්‍රහණයේදී පටිග්‍රහණේ සතින් කත්තා පිළිගන්න වෙලාවේදී සිහියක් ඇති කරගෙන ප්‍රත්‍යවේක්ෂා නුවණ ඇති කරගන්නවා නුවණ ඇති කරගෙන පිළිගන්නවා පිළිගන්නදී පරිභෝග කරන වෙලාවේදී නැවත ප්‍රත්‍යවේක්ෂා කරේ නැත්නම් ආඥේ නොකිරීම තුළින් ආපත්‍යක් වෙනවා කියලා කියනවා ඒ අනුව පිළිගන්න වෙලාවේදී ප්‍රත්‍යවේක්ෂා කරලා පරිභෝග කරන වෙලාවේ ප්‍රත්‍යවේක්ෂා කරේ නැත්නම් ආපත්‍යක් හැබැයි කියනවා පටිඝානේ 57න් අකත්වා. පිළිගන්න වෙලාවේදී සිහිය ඇති කරගන්න බැරි වෙනවා. ප්‍රත්‍යවේ සක්මන් බැරි වෙනවා. හැබැයි පරිහරණය කරන වෙලාවේදී බලවන වෙලාවේදී ප්‍රත්‍යවේ සක්මන් කරනවා. එතනදී අනාපත්‍ය කියලා කියනවා. ඒ නිසා ගිලන්පස කියන බෙහෙත් කියන දේවල් සම්බන්ධයෙන් විශේෂත්වයක් තියෙනවා. ඊතුරු ඊතුරු ප්‍රත්‍ය තුන සම්බන්ධයට වඩා මොකක්ද විශේෂත්වය පිළිගන්න වෙලාවේදී පරිහරණය කරන වෙලාවේදී කියන අවස්ථා දෙකේදීම ප්‍රත්‍යවේක්ෂ යම් හේකින් පිළිගන්න වෙලාවේදී ප්‍රත්‍යවේක්ෂා නොකරත් පරිහරණය කරන වෙලාවේ අනිවාර්යෙන් ප්‍රතිවික්ෂා කරන්න ඕනේ. පරිහරණය කරන වෙලාවේ ප්‍රතිවික්ෂා කරේ නැත්නම් ඒක ආපත්‍ය කරපත්‍යක් බවට ඒ නිසා වික්ෂුන් මහසලට දුෂ්කට ආපත්‍යක් දෙනවා සම්පදා වික්ෂුන් මහසලට ඊළඟපස පරිපෝක්තියේදී ඊළඟපස වැළඳීමේදී ප්‍රතිවික්ෂා නොකිරීම සම්බන්ධයෙන් ඒ අනුව මෙතනදී ප්‍රතිසන්නිෂිත ශීලයේ සිද්ධ වෙන පිරිසිදු භාවය ශීල විසුද්ධිය ප්‍රතිසන්නිෂිත ශීලයේ වශයෙන් කොහොමද ශීල විසුද්ධියපත් වෙන්නේ කියන කාරණය අපිට මේ විදිහට පැහැදිලි කරලා එතනින් ඉදිරියට අපිට දක්වනවා සතර වැදෑරුම් විශුද්ධියක් පිළිබඳව චතුර්විධ විශුද්ධිය පිළිබඳව විශුද්ධි මාර්ගය අපිට පැහැදිලි කරනවා. ඒ නිසා සඳහන් කරනවා චතුර්විධාහි සුද්ධි සුද්ධිය කියලා කියන එක පිරිසිදු භාවය කියලා කියන එක විශුද්ධිය කියලා කියන එක චතුර්විධා සතර වැදෑරුම් විශුද්ධියක් තියෙනවා කියලා කියනවා. මොකක්ද? දේශනා සුද්ධි, සංවර සුද්ධි, පරියේත් සුද්ධි, පච්චවෙන්දන සුද්ධි. සුද්ධි හතරයි දේශනා සුද්ධි, සංවර සුද්ධි, පරියේටි සිද්ධි සුද්ධි පච්ච විග්ග සුද්ධි මොකක්ද දේශනා සුද්ධිය සුද්ධිය කියන වචනෙන් අදහස් කරන්නේ පිරිසිදු වීම කියලා කියන එක. යම් කිසි දෙයක් අපිරිසිදු වුණා නම් ඒ දේ කොහොමද පිරිසිදු භාවයට පත් කරගන්නේ? ඒ පිරිසිදු භාවයට පත් කරගන්න ආකාර හතරයි. පළවෙනි එක දේශනා සුද්ධි. මොකද දේශනා සුද්ධි කියලා කියන්නේ දේශනා සුද්ධි කියන්නේ අපි ප්‍රාතිමෝක්ෂයේ ශික්ෂාපදයක් හැදුනා නම් එහෙම නැත්නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ භාග්‍යතුන් වහන්සේ පනෝපු ශික්ෂාපදයක් හැදුනා නම් ආන් ඒ කැඩිච්ච ශික්ෂාපදයේ හැවත් දේශනා කිරීම පිරිසිදු කරගන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා දේශනා ශක්තිය කියලා. ඒතර අපි දන්නවා භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන ශික්ෂාපද හැම එකක්ම හැවත් දේශනා කිරීමෙන් පිරිසිදු වෙන්න පුළුවන් ඒවා නෙමෙයි. සමහර ඒවා හැවත් දේශනා කිරීමෙන් පිරිසිදු වෙන්නත් පුළුවන්. සමහර ඒවා එහෙම වෙන්න බැරි ඒවා තියෙනවා. දැන් අපි ගත්තොත් භික්ෂුන් වහන්සේලා උදෙසා පනෝත් ශික්ෂාපද අතරේ තියෙන පරාජිකා කියලා ශික්ෂාපද කොටසක් මේවා අවැද්දේශනා කිරීමෙන් පිරිසුදු වෙන්නේ නැහැ. සංඝාදිශේෂ කියලා කොටසක් දෙනවා ඒවත් අවැද්දේශනා කිරීමෙන් පිරිසුදු වෙන්නේ නැහැ. ඒ හැරෙන්න ඉතුරු තියෙන ශික්ෂාපද සියල්ලම අවැද්දේශනා කිරීමෙන් පිරිසුදු වෙනවා. හැබැයි මේ ශික්ෂාපද අතරේ අර අවැද්දේශනා කිරීමෙන් පිරිසුදු වෙන්නේ නැති සංඝාදී ශික්ෂාපද ගත්තොත් මේ සංඝාදිශේ ශික්ෂාපද වලදී සංඝාදිශේ ශික්ෂාපදයක් කැඩුනා නම් ඒකෙන් පිරිසිදු වීමේ ක්‍රියාදාමය පිළිවෙලට සඳහන් කරනවා මේ මේ මේ මේ විදිහට සංඝයා මුණ ගැහිලා කරන්න ඕන කටයුත්තක් පිළිබඳව. යන සංඝයා මුණ ගැහිලා මේ තමන්ගේ කාරණේ මතක් කරලා පිරිසිදු භාවයටපත් වෙන්න ඕනේ කියලා. ඒ විදිහට නැතුව යම් කිසි කෙනෙක් කරනවා නම් එතකොට සංඝාදිශේ සාපත්තේ පිරිසිදු භාවයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා එතනත් දේශනා සුද්ධියක් තියෙනවා. පරාජික ආපත්‍යයකින් සුද්ධියක් නැහැ, පිරිසිදු වීමක් නැහැ. හැබැයි පරාජික ආපත්‍ය පිළිබඳව තමන් පරාජික භාවයටපත් වුණා නම් තමන්ගේ පරාජික භාවයටපත් වීමේ තමන්ගේ භික්ෂූත්වයේ නැතිවීම කියන කාරණේ ප්‍රතිඥා කරාම ඒකත් මේ පරාජික ශික්ෂාපද සම්බන්ධ දේශනාවකට දෙනවා. මේ නිසා දේශනා සුද්ධිය කියලා කියන්නේ යම් හැවතක් දේශනා කිරීමෙන් පිරිසිදු වෙනවද ඒ දේශ ඒ හැවත පිළිබඳව තමයි දේශනා සුද්ධිය කියලා සඳහන් කරන්නේ. ඒ වගේම සඳහන් කරනවා සංවර සුද්ධි කියලා කියන්නේ මොකක්ද? ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය කියනවා සංවර සුද්ධි කියලා. අපි ඇස අසංවර වුණොත්, කන අසංවර වුණොත්, දිව අසංවර වුණොත් මෙන්න මේ දේ තුලින් අපේ ඉන්ද්‍රිය සංවර සීලය කැඩෙනවා. ඇසෙන් අපි නිමිති ගන්නවා නම්, අනුව්‍යංජන ගන්නවා නම්, ඒක තුලින් අපි ඉන්ද්‍රිය සංවර සීලය බිඳිනවා. හැබැයි යම් කිසි කෙනෙක් ඉන්ද්‍රිය සංවර සීලය බිඳුණා නම් බිඳිච්ච පුද්ගලයා එතනින් එහාට මොකද කරන්න ඕනේ? එතනින් එහාට Taman නැවතත් නිවන් දැකීම සඳහා මේ ඇස සංවර කරගන්න ඕනේ. අන්න ඒ විදිහට යම් කිසි කෙනෙකුට ඉඩකඩක් තියෙනවා නැවත වාරයක් සංවර භාවයකට පිහිටන්න. ඒ නිසා සංවර භාවයකට පිහිටනවා නම් නැවත වාරයක් මම මෙහෙම කරන්නේ නැහැ කියලා මම සංවර භාවයටපත් වෙනවා නම් අන්නේ සිතෙන් කරන අදිෂ්ඨාන සංවරයෙන් ඒ පුද්ගලයාගේ විසුද්ධියක් ඇති වෙනවා. Taman ඉන්ද්‍රිය අසංවර භාවයටපත් වුණා. Taman ඇහෙන් නොබැලිය යුතු රූපයක් බැලුවා. නිමිති ගත්තා, අනුව්‍යංජන ගත්තා. හැබැයි මේ නිමිති අනුව්‍යංජන ගත්තු කෙනා එතනදී තමන්ගේ අස සංවර කරගන්න සිතෙන් අදිෂ්ඨානය කරගන්නවා මම නැවත වාරයක් මේ දේ කරන්නේ නැහැ කියලා. නැවත වාරයක් මේ දේ කරන්නේ නැහැ කියන අදිෂ්ඨානය ඇති කර ගැනීම තුළ මේ පුද්ගලයාගේ ඉන්ද්‍රිය සංවර සීලී සම්පාදනය. ආ ඒ සංවරයට කියනවා සංවර සුද්ධි කියලා. ඒ අනුව ඉන්ද්‍රිය සංවර සීලී තමයි සංවර සුද්ධිය බවට පත් වෙන්නේ. පරියේටි සුද්ධි කියලා කියන්නේ මොකද්ද? ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන එක අපි ප්‍රත්‍ය පරිපරේෂණය කිරීම සම්බන්ධ දෙයක්. ප්‍රත්‍ය සෙවීම සම්බන්ධ දෙයක්. ඒකයි කියන්නේ තංහි අනේසනම් පහය ධම්මේන සමේන පච්චේ උපාදෙන් තස පරිේෂණසෝදත්තා. ඒතර මේ ආජීව පාරිශුද්ධ ශීලයේ කියලා කියන එක තියෙන්නේ කොහොමද? දැහැමෙන් සෙමින් නොකල යුතු ප්‍රත්‍යශවීම් වලින් මිදිලා නොකල යුතු ප්‍රත්‍යශවීම් අතහැරලා අපි දැහැමෙන් සෙමින් යම් කිසි කෙනෙක් ප්‍රත්‍ය හොයනවා නම් ප්‍රත්‍ය පරිශ්‍රණය කරනවා නම් අන්න එතන තමයි තියෙන්නේ මේ ප්‍රතිසමිෂ්ණ සීලය මේ ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ. ආන් ඒ නිසා ඒක ප්‍රත්‍ය සෙවීම සම්බන්ධ පිරිසිදු භාවයක්. ආන් ඒ හින්දා ඒකට කියනවා පරියේස පරියේති සුද්ධි කියලා. ඒ අනුව පරියේති සුද්ධි කියලා කියන්නේ ආජීව පාරිශුද්ධ සීලය. ඒ වගේම පච්චවෙක්කන සුද්ධි කියලා කියනවා අපි දැන් මේ අවසානට කතා කරපු ප්‍රත්‍ය සංනිශ්චිත සීලය කියලා කියන එක. ප්‍රත්‍ය සංනිශ්චිත සීලය කියලා කියන්නේ ප්‍රත්‍ය හා බැඳිච්ච සීලය කියලා කියන එක. ප්‍රත්‍ය හා බැඳිච්ච සීලය කියලා කියන්නේ මොකද්ද? ප්‍රත්‍ය ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුතු පරිහරණය කරනවා. චීවර පින්ඩපාත සේනාසන ගිලානප්පත්ති කියන මේ සිව්පසය ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුතු පරිහරණය කරනවා කියන එක තමයි කියන්නේ පච්චවේක්තන සුද්ධිය කියලා. ඒ නිසායි කියන්නේ කීවේ සංහි ඒ පච්චවේක්තන සුද්ධිය කියන එක උත්ප්පකාරයෙන් පච්චවේක්තනේන සුද්ධනතෝ කියන ලද ආකාරයේ ප්‍රත්‍යවේක්ෂාවෙන් පිරිසිදු වෙන නිසා පච්චවේක්තන සුද්ධිය තුච්චදී ඒකට පච්චවේක්තන සුද්ධිය කියලා කියනවා කියලා කියනවා. ඒ නිසයි කීවේ අපිට කියනවා අර මුලින් පටිග්ගහණය 57න් අකත්වා පරිභෝයි තරුන්ත සනාපatti. එසා පිළිගන්න වෙලාවේදී ප්‍රත්‍ය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාව කරේ නැතත් මේ බෙහෙත් පිළිබඳව හැබැයි පරිභෝග කරන වෙලාවේදී ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. පරිභෝග කරන වෙලාවේදී ප්‍රත්‍යවේක්ෂා කරොත් තමයි අනාපත්‍ය වෙන්නේ. ඒ නිසා පිළිගන්න වෙලාවේදී ප්‍රත්‍යවේක්ෂා කරත් නැතත් පරිභෝග කරන වෙලාව අනිවාර්යයෙන් ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කියනවා. අන්න ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කිරීම තුළ ප්‍රත්‍යවේක්ෂා එහෙම නැත්නම් පච්චේ සම්නිශ්චිත සීලය කියන එක සම්පාදනය කරගන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේකට තමයි අපි දැන් සඳහන් කරේ අපි මේ කතා කරගෙන ආවේ ඇත්තටම චතුර්විධ පරිභෝගයේ පිළිබඳව චතුර්විධ පරිභෝග පරිභෝග හතරක් සඳහන් කළා තේය පරිභෝග, ඉන පරිභෝග, දායාජ පරිභෝග, සාමි පරිභෝග කියලා. ඒ තුළින් අපි පළවෙනි එක තෙය පරිභෝගයේ සොරකමින් කරන ප්‍රතිපරිභෝගයේ සඳහන් කරා දුසිල්වත් භික්ෂුව සම්බන්ධයෙන් ඉන පරිභෝගය කියන එක තමයි අපි දැන් සාකච්ඡා කරේ. ඉන පරිභෝගය කියලා කියන්නේ මොකක්ද? ඉන පරිභෝගය කියන එක සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතුව චීවරාදී සිව්පසය පරිහරණය කරනවා කියන කාරණය. ඊළඟ පරිභෝගය තමයි දායජ්‍ය පරිභෝගය කියලා කියන්නේ. දායජ්‍ය කියන වචනේ තේරුම දායාදයක් කියලා කියන එක. දායජ්‍යයක් කියලා කියන්නේ දායාදයක් කියන එක. ඒතර මොකක්ද දායාදේ? කොහෙන්ද අපට දායාදයක් ලැබෙන්නේ? දායාදයක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ. වික්ෂුන් වහන්සේලාට දායාදේ ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා කියනවා සත්තන්නං සේකහනම් පච්චේ පරිභෝගෝ සප්ත ශෛක්ෂයන්ගේ ප්‍රති පරිභෝගී සප්ත ශෛක්ෂයන් කියන්නේ කවුද? ශෛක්ෂ පුද්ගලයෝ හත හත් දෙනෙක් ඉන්නවා. සෝතාපන්න මාර්ගයට පිළිපන්න තැනැත්තා සෝතාපන්න පලස්ත පුද්ගලයා ඒ වාගේම සකදාගාමි මාර්ගයට පිළිපන්න තැනැත්තා සකදාගාමි පලස්ස තැනැත්තා අනාගාමි මාර්ගයට පිළිපන්න තැනැත්තා අනාගාමි පලස්ස තැනැත්තා සහ අරහත් මාර්ගයට පිළිපන්න තැනැත්තා මෙන්න මේ හත් දෙනාට කියනවා ශෛක්ෂිය කියලා කියනවා අසෛක්ෂ පුද්ගලයා කියලා කියන බුදුරජ අරහත් ඵලයට පත්වෙච්ච තැනැත්තා මේ නිසා මේ අතරේ එහෙනම් ශෛත්‍ය පුද්ගලයෝ හත් දෙනෙක් ඉන්නවා. අරහත් ඵලයට මෙහායින් තියෙන අවස්ථා හත ශෛත්‍යයි. අරහත් ඵලය කියලා කියන එක අශෛත්‍යයි. ශෛත්‍යයි කියලා කියන්නේ තව දුරටත් රහතන් වහන්සේට හික්මෙන්න දෙයක් හික්මෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක අශෛත්‍ය භාවයක්. ඒ අනුව ශෛක්ෂ පුද්ගලයෝ හත් දෙනාගේ ප්‍රත්‍ය පරිභෝගයට කියනවා දායජ්‍ය පරිභෝගය කියලා. ඒක මොකද? තේහි භගවතෝ පුත්තා මේ හත් දෙනා කියලා කියන්නේ සෝතාපන්න මාර්ගස්ත්‍ය, සෝතාපන්න පලස්ත්‍ය, සකදාගාමි මාර්ගස්ත්‍ය, සකදාගාමි පලස්ත්‍ය, අනාගාමි මාර්ගස්ත්‍ය, අනාගාමි පලස්ත්‍ය. මෙන්න මේ හත් දෙනා කියලා කියන්නේ අපිට කියනවා මේ හත් දෙනා බුදුරජාණන් වහන්සේගේ පුත්තු බුදුරජාණන් වහන්සේගේ දරුවෝ. ඒ නිසා භගවතු පුත්තා භාග්‍යවතුන් වහන්සේගේ පුත්තු තස්මා පිතුසන්තකානම් පච්චයානම් දායාදා හුත්වා පියාසතු ප්‍රත් ප්‍රත්‍යයට දායාද වෙලා මේ පච්චේ පරිගුණසන්ති කියය ප්‍රත්‍ය පරිගුණ කරනවා. ඒ නිසා පියාසතු ප්‍රත්‍යයට දායාද වෙලා ප්‍රත්‍ය පරිගුණ කරන නිසා කියනවා මෙන්න මේ සප්ත ශෛක්ෂයන්ගේ ප්‍රත්‍ය පරිගුණයට දායාද පරිගුණය කියලා කියනවා. නම් දායජ පරිභෝගය කියන්නේ මොකක්ද? සප්ත ශෛක්ෂයන්ගේ ප්‍රත්‍ය පරිභෝගය. ඇයි? මේ සප්ත ශෛක්ෂය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පුතු පියා සතු දේ හැම වෙලාවකම පුතාට තමයි හිත වෙන්නේ. ඒ නිසා පියාගේ දායාදේ පරිභෝග කිරීම වශයෙන් කරන පරිභෝගයට කියනවා දායජ්‍ය පරිභෝගය කියලා. ඊට පස්සේ කියනවා ඔන්න ප්‍රශ්නයක් අහනවා දැන් බුදුරජා බුදුගෝසාචාර්යන් වහන්සේ අපෙන් ප්‍රශ්නයක් අහනවා මොකද්ද ප්‍රශ්නය කිම්පනේති භගවතු පච්චේ පරිගුණ්ජಂತಿ උදාහු ගිහිනම් පච්චේ පරිගුණ්ජಂತಿ ඉති දැන් අපිට කලින් කියපු කාරණේට එන ප්‍රශ්නයක් තමයි කාට හරි ඇති වෙන ප්‍රශ්නයක්. මෙන්න අහනවා ප්‍රශ්නේ. කොහොමද? කාට හරි දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ පුත්තුමේ සම්පසයික්ෂය කියලා කියන්නේ. සයික්ෂන් හත් දෙනා වහන්සේලා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ පුත්තු. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ කියන පියාසතු දේ මේ පුත්තුන් පරිහරණය කරන නිසා මේක තායජ්‍ය පරිභෝගයක් වෙනවා. මෙන්න මේ පැහැදිලි කිරීම අහනකොට කෙනෙකුට ඇති වෙන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ප්‍රශ්නය? මේ යම් කෙනෙක් ප්‍රත්‍ය පරිහරණය කරනවා නම් ඒ පරිහරණය කරන්නේ පියාසුතු දේ කියලා කියවහම ඒක බුදුරජාණන් වහන්සේ සතු ප්‍රත්‍යක්ෂව පරිහරණය කරන්නේ. එහෙම නැත්නම් ප්‍රත්‍ය පූජා කරන දායකය සතු දෙයක්. ඒ හින්දා ප්‍රත්‍ය ප්‍රත්‍ය කියලා කියන එක උපදින්නේ බුදුරජාණන් වහන්සේගෙන්ද කීයගෙන්ද? මේකේ අයිතිකාරය බුදුරජාණන් වහන්සේද කීයද? මෙන්න මේ කියන ගැටලුව කෙනෙකුට ඇති වෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මේ අහන්නේ කිම්පණේතේ භගවතුපච්චේ පරිගුඤ්ජಂತಿ උදාහු කිහිනම් පච්චේ පරිගුඤ්ජಂತಿ මේ අය භාග්‍යතුන් වහන්සේගේ ප්‍රත්‍ය පරිහරණය කරනවද? එහෙම නැත්නම් ගිහියන්ගේ ප්‍රත්‍යයක් පරිහරණය කරනවද? ඉතින් මෙතනදී උත්තරයක් දෙනවා කියනවා ගිහිහි පිදින්නාති එක්තරා විදිහකට මේ ප්‍රත්‍ය පූජා කරන්නේ ගිහියෝ තමයි. හැබැයි ගිහියෝ පූජා කරත් කියනවා භගවතා අනුඤ්ඤාතත්ත. මේ ප්‍රත්‍ය දීම කියලා කෙනෙක් භාග්‍යතුන් වහන්සේ අනුදත්ත දෙයක්. බුදුරජාණන් වහන්සේ අනුබරප දෙයක් නිසා භගවතෝ සන්තතාවති මේ ප්‍රත්‍ය කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා එක්තරා විදිහකට ගිහිය තමයි මේ පූජා කරන්නේ. හැබැයි ගිහිය පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේ කියන නිසා. බුදුරජාණන් වහන්සේ කිව්වේ නැත්තම් මේක පරිභෝග මේක දෙන්න පූජා කරන්න එපා කියලා ගිහිය කවදාකවත් මේක පූජා කරන්නේ. ආන් ඒ නිසා මේ ප්‍රත්‍ය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුදැනීමෙන්. ඒ නිසා අදත් අපිට දන්හන්දක් ලැබෙනවා අදත් අපිට සිවුරක් පූජා කරනවා යම් කෙනෙක්. මේ හැම පූජාවක් පිටිපස්සෙන් තියෙන බුදුරජාණන් වහන්සේ ගමදෙනි. ඒ නිසා භික්ෂුන් වහන්සේට ලැබෙන මේ හැම ප්‍රත්‍යක්ම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රබෝධ වෙච්ච ඒකම. අන් ඒ නිසා මේ හැම දෙයක් බුදුරජාණන් සතුයි. ඒ නිසා ඒ නිසා ඔන්න කියනවා බුදුරජාණන් වහන්සේ සතු ප්‍රත්‍යේ පරිහරණය කරන නිසා භාග්‍යතුන් වහන්සේ සතු දේ පරිහරණය කිරීම වශයෙන් යම් කිසි කෙනෙක් ප්‍රතිපරිහරණය කරනවා නම් ඒදී බුදුරජාණන් වහන්සේගේ පුත්තු විදිහට පරිහරණය කරන්න පුළුවන් නම් ඒක පියා සතු දායාදී පරිහරණය කිරීමක් වෙනවා. පියා සතු දායාදී හිමි වෙන්නේ පුතුන්ට පුතුන් බවට පත් වෙන ශෛක්ෂ පුද්ගලයෝ හත් දෙනාගේ පරිහරණය කිරීම නිසා ප්‍රත්‍ය දායජ්‍ය පරිපූර්ණ බවට පත් වෙන කියලා සාකච්ඡා ඉතින් මෙතෙන්ට සාධක වශයෙන් දක්වන ධම්ම දායාද සූත්‍රය ඒකයි කියන්නේ ධම්ම දායාද සුත්තං චේත සාධක මේට සාධකීය ධම්මදායන සූත්‍රය ධම්මදායන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් දේශනා කරන ධම්මදායාදා මේ භික්කවේ අවත මහා විසදායාදා. මහණෙනි මගේ ධර්මදායාදේ ලබා ගන්න කෙනෙක් වඩපත් වෙන්න මගේ ආමිෂය ලබන කෙනෙක් වඩපත් වෙන්න එපා. ආමිෂය ලැබෙන්නේ මං හින්දාම තමයි. හැබැයි නුඹලා මගේ ආමිෂය නෙමෙයි මගේ ධර්මය ලබා ගන්න. ඉතින් අද අපිට ආමිෂය අවශ්‍යයි. ප්‍රත්‍ය අවශ්‍යයි. ප්‍රත්‍ය නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි ඒ ප්‍රත්‍ය ටික බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන දෙයක්. ඒ වගේම බුදුරජාණන් ධර්මයේ කියන එකත් අපිට බුදුරජාණන්සේ ලැබිච්ච දෙයක්. ධම්මදාය සූත්‍රය බුදුරජාණන් කියන ඒ නිසා මගෙන් උපදින ප්‍රත්‍ය නෙවෙයි මගෙන් උපදින ධර්මය නුඹලා අරගන්න කියලා කියනවා. ඉතින් අපි ඒ ධර්මය අනිවාර්යෙන් අරගන්න. ඒ වගේම අපිට ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රත්‍ය වික්ෂුන් වහන්සේ කෙනෙකුට ලැබෙනවා නම් ඒ ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රත්‍ය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ බුදුරජාණන්ගේ අනුදැනීම කියන බුද්ධ වචනේ නිසා. ඒ නිසා කියනවා බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයන් විදිහට මේ සෛෂ්‍ය පුද්ගලයන් හත් දෙනා යම් ප්‍රත්‍ය පරිහරණය කරනවා නම් මේක ප්‍රියාසතු ධනෙ පරිහරණය කරන පුතුන් වාගේ දාය ආදී පරිහරණය කිරීම දායජ්‍ය පරිභෝධයක් කියලා සඳහන් කරනවා. හතරවෙනි පරිහරණය තමයි අපිට කියන්නේ සාමී පරිභෝගී කියලා. සාමි කියලා කියන්නේ ස්වාමිය, හිමියා කියලා කියන එක අයිතිකරුවා. ඒ නිසා කියනවා කීනාසවාරම් පරිභෝගෝ සාමි පරිභෝගෝ නාම. සීනාශ්‍රවයන් වහන්සේලාගේ පරිභෝගය සාමි පරිභෝගය කියලා කියනවා. සීනාශ්‍රවයන් වහන්සලා කියන්නේ රහතන් වහන්සේලා. උන්වහන්සේලාගේ පරිහරණය අපිට කියනවා අයිතිකරුවෝ වෙලා ප්‍රත්‍ය පරිහරණය කිරීම. දැන් අර සෛක්ෂ්‍ය පුද්ගලයෝ 7 දෙනෙක් හිටියා. සෛක්ෂ්‍ය පුද්ගලයා 7 දෙනා ළඟට අටවෙනි පුද්ගලයා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. රහතන් වහන්සේ කියන්නේ අසෛක්ෂ්‍ය පුද්ගලයෙක් සීනාශ්‍ර පුද්ගලයෙක් උන්වහන්සේට අයිතියක් තියෙන ප්‍රතිපරිහරණය කරන්න උන්වහන්සේ ප්‍රති හිමිකරුවෙක් ඒ නිසා හිමිකරුවෙක් වෙලා පරිහරණය කරන නිසා රහතන් වහන්සේලාගේ පරිහරණය ඒක සඳහන් කරනවා සාමි පරිපූර්ණම් කියලා. එතනදි විසුද්ධි මාර්ග ටීකාව අපට අතිරේක කාරණයක් සඳහන් කරනවා අවිත රාගානං තණ්හා පරවසතාය පච්චේ පරිභෝගෝ සානුභවෝ නත්ති කියනවා අවීතරාගී වෙන මේ රහතන් වහන්සේලාට තණ්හා පරසතාය පච්චේ පරිභෝගී සාමිභවුණප්ති අවීතරාගී පුද්ගලයෝ වීතරාගී තමයි රහතන් වහන්සේලා කියන්නේ අවීතරාගී කියන්නේ රහත් නොවන පුද්ගලයෝ අවීතරාගී පුද්ගලයන්ට ඒ අය තෘෂ්ණාවට බැඳෙන නිසා තෘෂ්ණාවෙන් වෙලෙන නිසා මුලාවටපත් වෙන නිසා ප්‍රත්‍යපරිභෝගී අයිතියක් ඒ අයට නැහැ කියලා. ස්වාමි භාවයක් නැහැ කියලා කියනවා. තද භාවේන විතරාගං තත්ත සාමි භවෝ යතහ රුචි භෝග සම්භෝති. ඒ විතරාගී වෙච්ච නිසා රාගයේ පහව ගිය නිසා මේ ප්‍රත්‍ය පිළිබඳ තෘෂ්ණාවක් නොමැති නිසා මේ රහතන් වහන්සේලා කියන අය මේ ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා ප්‍රත්‍ය හිමිකරුවන් වෙලා පරිහරණය කරනවා කියලා එකයි කියන්නේ තත්සාමි භාවෝ. ඒ ස්වාමි භාවයක් තියෙනවා කියලා කියනවා. තතාහි ඒ එසේමයි තේ පටි තේ පටික්කුලම්පි අපටික්කුලාකාරේන අපටික්කුලාපි පටික්කුලාකාරේන තදුබ්බයපි වජ්ජත්වා අජ්ජුපෙක්කරාකාරේන පච්චේ පරිපුද්දති රාතන් වහන්සේලගේ ප්‍රත්‍ය පරිහරණය කිරීමේ තියෙන පටික්කුල දේ අපටික්කුල විදිහට පරිහරණය කරනවා අපටික්කුල දේ පටික්කුල විදිහට පරිහරණය කරනවා උන්වහන්සේලට මේ හැම දෙයකම මදහත් භාවයටපත් වෙන්න පුළුවන් පටික්කුල දේත් අතහරින්න පුළුවන් අපටික්කුල දේත් අතහැරලා අජ්ජපෙක්තිද භාවයක් උපේක්ෂා භාවයකට පත් වෙලා මදහත් භාවයට පත් වෙලා ප්‍රතිපරිහරණය කිරීමේ හැකියාවක් තියෙනවා. ආන් ඒ නිසා උන්වහන්සේලාගේ ප්‍රත්‍ය කියලා කියන එක ප්‍රත්‍ය පරිපූර්ණ කරන්න හිමිකරු වෙලා පරිහරණයට පත් වෙනවා. ඒ නිසා කියනවා දායකාංච මනෝරතම් පරිපූර්ණේ. ඒ නිසා දායකයන්ගේ මනෝරතය ඒගොල්ලෝගේ බලාපොරොත්තුව සමෘද්ධමත් භාවයට පත් වෙනවා. තේනාහ තේහි තණ්හාය දාසත්‍යම් අතීතත්තා සාමිනෝ මුත්තා පරිපිටති. ඒ නිසා ඒ අය තෘෂ්ණාවෙන් දාස භාවයට පත් වෙන්නේ නැතුව තෘෂ්ණා දාස භාවයේ ඉක්මවපු නිසා ස්වාමීන් වෙලා ප්‍රතිපරිහරණය කරනවා සඳහන් කරන්නේ ඒකයි කියලා කියනවා. ඒ නිසා කියනවා ඒකයි කියවේ කීනාසවානම් පරිභෝගෝ සාමි පරිභෝගෝ. ශීනාශ්‍රවයන් වහන්සේලාගේ පරිභෝගය කියලා කියන එක ස්වාමි පරිභෝගයක් වෙනවා. ඒ ඒ ශීනාශ්‍රවයන් වහන්සේලා සංහාය දාසබ්බයන් අතීතත්තා තෘෂ්ණාවේ දාස භාවයේ ඉක්මෝපු නිසා සාමිනෝ හුතා පරිපුඤ්ජන්ති මේ ප්‍රත්‍ය කියලා කියන එක අයිතිකාරය වෙලා පරිහරණය කරනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ සඳහන් කරනවා ඉමේසු පරිභෝගේසු සාමි පරිභෝගෝච දායජ පරිභෝගෝච සබ්බේ සංවත්තති මේ පරිභෝගයන් හතර අතරින් අපිට කියනවා ස්වාමි පරිභෝගයක් දායජ පරිභෝගයක් කියන එක සියලු දෙනාටම සුදුසුයි කියලා කියනවා. සබ්බේ සං කියලා කියන වචනේ පැහැදිලි කරනවා. අරියාණං පුතුජනා සංච. ඒතර ආර්යයන් වහන්සේලාටත් මේක ගැලපෙනවා. ප්‍රත්‍යඥයන් වහන්සේලාටත් ගැලපෙනවා කියලා කියනවා. එතන සඳහන් කරනවා කතම් පුතුජනාන කොහොමද පෘථග්ජනයන්ට මේ ස්වාමි පරිභෝගය කියන එක ගැලපෙන්නේ කොහොමද කියලා සඳහන් කරනවා. පෘථග්ජනයන් වහන්සේලාට මේ ස්වාමි පරිභෝගය ගැලපෙන්නේ කොහොමද? උපචාර වශයෙන් පුතග්ජනයන් වහන්සේලාට උපචාර වශයෙන් මේ ස්වාමි පරිවෘත්තිය ගැලපෙනවා කියලා සඳහන් කරනවා. යෝහි පුතුජනස්සාපි සල්ලේ ප්‍රතිපත්තියන් යෝහි පුතුජනස්සාපි සල්ලේ ප්‍රතිපත්තියන් තිතස්ස පච්චේ ගේදම් පහාය තත්ත තත්ත අනුපලිත්තේන චිත්තේන පරිභෝගෝ ඒ ප්‍රතක්ජනයන් වහන්සේලාටත් කියනවා සල්ලේක ප්‍රතිපත්තියේ සිටිය කෙනා ප්‍රත්‍ය පිළිබඳ ලෝභය අතහැරලා තත්ත්වපත්ත අනුබලිත්තේන චිත්තේන පරිභෝගෝතේ හේතන ඇලෙන්නේ නැතිව සිත ඇලෙන්නේ නැති සිතකින් ප්‍රත්‍ය පරිභෝග කරනවා කියලා කියනවා. ආන් ඒ නිසා සෝසාමි පරිභෝග වියුතු. ඒ පරිභෝගයක් නිකන් සායම් පරිභෝගයක් වාගේ තමයි කියලා සීලවතෝ පන පච්ච වෙක්කිත පරිභෝගෝ දායජ්‍ය පරිභෝග වියුති සිල්වතුන් වහන්සේලාගේ ප්‍රත්‍ය පරිභෝගය දායජ්‍ය පරිභෝගයක් වාගේ කියලා කියනවා. දායකාණ මනෝරතස්ස අවිරාධනතෝ දායකයන් වහන්සේලා දායකයන්ගේ මනෝරතයට විරුද්ධ නොවන පරිභෝගයක් වන නිසා කියලා සඳහන් කරනවා. ඒ අනුව අපිට කියවා මේ පරිභෝග හතර අතරින් ස්වාමි පරිභෝගයක් දායජ පරිභෝගයක් කියන දෙකම සියලුම දෙනාට සුදුසුයි සියලු දෙනාට කියලා කියන්නේ ආරයන් වහන්සේටත් සුදුසුයි පෘථග්ජනන් වහන්සේටත් සුදුසුයි කියලා. ඒතර පෘථග්ජනන් වහන්සේලාත් ආරයන් වහන්සේලා නොවුනට අර ආරයන් වහන්සේලාගේ ප්‍රත්‍ය පරිභෝගයට අනුනෝම වශයෙන් ප්‍රත්‍ය පරිහරණය කරනවා කියලා ආරයන් වහන්සේලාගේ ප්‍රත්‍ය පරිභෝගයට අනුලෝම වශයෙන් ප්‍රත්‍ය පරිහරණය කරනවා මේ ප්‍රත්‍යක්ෂන පුද්ගලයෝ යම් විදිහකට ප්‍රත්‍ය ප්‍රතිවේක්ෂ අනුවණින් යුතුව පරිහරණය කරනවා නම් ඒතර සල්ලේක ප්‍රතිපත්තිය ඉඳලා Tamanට ප්‍රත්‍ය පිළිබඳව ආශාව අතහැරලා ඇලීම දුරු කරලා ප්‍රත්‍ය පරිහරණය කරනවා නම් අන්න ඒ පරිහරණය කිරීම තුළ අර සෛක්ෂ පුද්ගලයන්ට අනුලෝම වශයෙන් ප්‍රත්‍ය පරිහරණය කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ හින්දා තමයි සඳහන් කරේ මේ ස්වාමි පරිභෝගයයි දායජ පරිභෝගයයි කියන දෙකම ආරයන් මහන්සලට ප්‍රත්‍යඥයන් මහන්සලට කියන දෙපිරිසටම සුදුසුයි කියලා කිව්වේ. හැබැයි ඉන පරිභෝගෝනාවත්තති කියනවා. හැබැයි ඉන පරිභෝගය කියලා කියන එක කාටවත් සුදුසු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒතර ඉන පරිභෝගය කියලා කියන්නේ අපි ණයට කරන පරිභෝගය. ණයට කරන පරිභෝගය ආරයන් වහන්සේට කියලා දෙන්නේ නැහැ. පෘථග්ජනයන් වහන්සේට කියලා දෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. හැබැයි ඒ වගේම කියන තෙය පරිභෝගයේ කතායව නැති. ඉතින් තෙය පරිභෝගය කියලා කියන එක අපිට කියන්න දෙයක් ඇත්තෙම නැහැ කියලා කියනවා. ඊළඟට අපි සඳහන් කරනවා යෝපනායන් සීලවතෝ පච්චවේක්කිත පරිභෝගෝ සෝ ඉන පරිභෝගස්ස පච්චනේ කත්තා ආනන්‍ය පරිභෝගෝ ආනන්‍ය පරිභෝගෝ වා හෝති දායාජ පරිභෝගී බවා සංකප්පච්ච ඔන්න කතන්දරයක් තියෙන අපිට යම් කිසි කෙනෙක් යම් කිසි සිල්වත් කෙනෙක් සිල්වතක් සිල්වත් කෙනෙක් යම් ප්‍රත්‍යක් පරිහරණය කරනවා නම් අන්නේ සිල්වත් පුද්ගලයාගේ ප්‍රත්‍ය පරිහරණය කිරීම කියලා කියන එක ඉන පරිභෝගස්ස පච්චනේ කරත්තා. ඒක ඉන පරිභෝගයට යන්නේ නැහැ. ණයට කරන පරිභෝගයක් බවට පත් වෙන්නේ ඔහු ප්‍රත්‍ය ප්‍රතිවේක්ෂා නුවණින් යුතු පරිහරණය කරනවා. ආන්ගේ විදිහට ප්‍රතිවේක්ෂා කරන ප්‍රතිවේක්ෂා නුවණින් යුතු පරිභෝග කරන නිසා කියනවා ඉන පරිභෝගස්ස පච්චනේ කරත්තා. මේක ඉන පරිභෝගයට විරුද්ධ වෙන විදිහට ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුතු පරිහරණය කරනවා නම් සිල්වතාගේ ඒ පත්‍ය පරිහරණය කිරීම සඳහන් කරනවා ආනන්‍ය පරිපූර්ණ මේක ආනන්‍ය පරිභෝගයක් කියලා කියන ආනන්‍ය පරිභෝගයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අන කරපු බුදුරජාණන් වහන්සේ අනුතැනව පරිභෝගයක් බවට පත් වෙනවා කියලා කියනවා. දායජ පරිභෝගී වා සංඝංගච්ඡති සමහර වෙලාවට මේක නැත්නම් දායජ පරිභෝගීම් සංකල්ප කරන්න පුළුවන් කියලා කියනවා. සීලවාපිහි ඉමාය සික්ඛාය සමන්නාගතත්තා සීකෝත්වේව සංඛ්‍යං ගච්ඡති දැන් සෛක්ෂ්‍ය කියලා කියවහම බුද්ධලේ හත් දෙනෙක් සඳහන් කරේ සෝතාපන්න මාර්ගස්ත්‍ය, පලස්ත්‍ය, සකදාගාම මාර්ගස්ත්‍ය, පලස්ත්‍ය, අනාගාම මාර්ගස්ත්‍ය, පලස්ත්‍ය සහ අරහත් මාර්ගස්ත්‍ය කියලා. ඒතර සෛක්ෂ්‍ය පුද්ගලයා හත් දෙනයි. හැබැයි කියනවා සිල්වත් පුද්ගලයාත් එක්තරා විදිහකට මේ ශික්ෂාවේ සමන්නාගතයි. සෝතාපන්න භාවයේ පිණිස හික්මීමේ ඉන්න කෙනෙක්. අන් ඒ නිසා ඒ පුද්ගලයාත් එක්තරා විදිහකට ශෛක්ෂය කියන්න පුළුවන්. ශෛක්ෂය කියන්න පුළුවන් නිසා ඒ සිල්වත් භික්ෂුන් වහන්සේගේ ප්‍රතිපරිපූර්ණ කිරීම එක්තරා විදියට දායජ්‍ය පරිභෝගී සංග්‍රහ කරනද පුළුවන් කියලා සඳහන් කරනවා. ඊට පස්සේ සඳහන් කරනවා ඉමේසු පන පරිභෝගයේසු යස්මා සාමි පරිභෝගෝ අග්ගෝ තස්මා සම්පත්තිමානේන බික්ුණා උත්තප්පකාරාය පච්චවික්කනාය පච්චවික්විත්තා පරිගුංජන්තේන පච්චේ සම්නිෂ්ඨ සීලං සම්පාදිතා. ତର මේ පරිභෝගයන් අතරින් සාමි පරිභෝගයේ සාමි පරිභෝගය කියලා කියන එක තමයි අග්‍ර පරිභෝගයේ බවට පත් වෙන්නේ. ඒ නිසා කියනවා තස්මා ඒ නිසා තම් පත්තිමානේන වික්ුණා ඒ සාමි පරිභෝගයේ ප්‍රාර්ථනා කරන භික්ෂුව මොකද කරන්න ඕනේ? උත්තප්පකාරාය පච්චවෙක්කනාය පච්චෙක්කිතා. ඒ කියපු ආකාරයේ ප්‍රත්‍යවේක්ෂණ නුවණින් යුතුව ප්‍රත්‍යවේක්ෂා කරලා පරිභෝග කරමින් ප්‍රත්‍යසන්නිසිත සීලය සම්පාදනය කරගන්න ඕනේ කියලා කියනවා. අනේ මේ විදිහට ප්‍රත්‍යසන්නිසිත සීලය සම්පාදනය කරගන්නවා නම් ඒ පුද්ගලයා කිච්චකාරී හෝති කිච්චකාරී හෝති කියලා කියන්නේ මේ සුදුසු දේ කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා සුදුසු දේ කරන කරන එක්තරා පුද්ගලයෙක් බවට මේ පුද්ගලයා පත් වෙනවා කියලා සඳහන් කරනවා ඉතින් ඒ පිළිබඳව අපිට ගාථා කිහිපයක් සඳහන් කරමින් බුදුගෝසාචාර්යන් වහන්සේ මේ කාරණාව සමාප්ත කරනවා ගාථා කිහිපයකින් අපිට අර්ථ දැක්වීමක් කරනවා කොහොමද? පින්ඩං විහාරං සයනාසනංච ආපංච සංඝාටි රජු උපවාහනං සුත්වාන ධම්මං සුගතේන දේශිතං සංඛාය සේවේ වරපඤ්ඤ ශාවකෝ අපට සඳහන් කරනවා මේ වරපඤ්ඤ ශාවකෝ කියන තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ ශ්‍රාවකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ආකාරයෙන්ම ධර්මය අහලා ශ්‍රවණය කරලා මේ ප්‍රත්‍ය ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුතු පරිභෝග කළ යුතුයි කියන ධර්මයේ ශ්‍රවණය කරලා පින්ඩපාතය, විහාර සේනාසන, ඒ වගේම චීවර, චීවරේ රජස් දුරුකන්නා වූ ආපේ කියලා කියන ජලය කියන මෙන්න මේ කියන සියලු වස්තුන් ප්‍රත්‍යවේක්ෂා කොට පරිභෝග කරන්නේය කියලා සඳහන් කරනවා. ඒකයි සඳහන් කරේ. මෙතන පින්ඩං කියලා කියන්නේ පින්ඩපාතය, විහාරං සයනාසනං කියලා කියන්නේ සේනාසන, ආපං සංඝාටි රජූපවාහනං කියන පදයෙන් සඳහන් කරනවා කියලා අපේ විශුද්ධ මාර්ග ටීකාව සඳහන් කරනවා. ඒ දෙක තුලින් අයිති වෙනවා ආප මුකේන දස්සෙනං ගිලාන පච්චයන් කියලා කියනවා. ආප කියන වචනයෙන් ජලය කියන එකෙන් ගිලන්පස සංග්‍රහ කරනවා කියලා කියන මොකද පිපාස ගිලන් භාවයේ සංසිඳවන්න ජලය අපිට බෙහෙතක් විදියට පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඒ වගේම සංඝාටි ශබ්දයෙන් චීවරය සංග්‍රහ කරනවා කියලා කියන සංඝාටි කියන්නේ සංඝාටිය කියලා සාමාන්‍යයෙන් කියන්නේ දෙපට සිවුරට විමත්තත සමහර තැනකදී සී චීවරය කියන අදහසට සංඝාටි කියන වචනේ භාවිතා වෙනවා සංඝටිතත්තා සංඝාටි කියලා මේ කඩ කපලා එකට එකතු කරලා මහලා තියෙන නිසා චීවරයත් සංඝාටි කියලා කියනවා ඒ නිසා සංඝාටි ශබ්දයෙන් චීවරය අදහස් වෙනවා පින්ඩපාත විහාරසේනාසන සහ ආප කියන වචනේ ගිලම්ප සංග්‍රහ කරනවා ඒ නිසා මේ සිව්පසයම අපිට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ප්‍රත්‍ය පරිහරණය කරනවා කොහොමද දේශනා කරේ යාවදේව හිමස්ස කාය සටිතියා යාපනාය වාගේ යනාදී වශයෙන් මේ කය පවත්වා ගන්න තමයි මේ සිවුල් පිළිකර පරිහරණය කරන්න යනාදී වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කළ පරිහරණය කරනවා නම් අන්නේ පරිහරණය කිරීම තමයි සුදුසු වෙන්නේ කියලා සඳහන් කරනවා ඒ වගේම සඳහන් කරනවා තස්මාහි පින්දේ සයනාසනේච ආපේච සංඝාටි රජු උපවාහනේ ඒතේසු ධම්මේසු අනුපලිත්තෝ වික්ඛු යතාපොක්කරේ වාරි බින්දු තස්මා ඒ නිසා ඒ භික්ෂුව පිණ්ඩපාත සේනාසන ඒ වගේම ගිලන්පස චීවර කියන මෙන්න මේ සිව්පසේ පිළිබඳව සඳහන් කරනවා සිව්පසේ පිළිබඳව යතහා පොක්කරේ වාරි බින්දු හරියට පියුම්පතක පියපිදක් රැඳෙන්නේ නැහැ වාගේ තමයි අනුපලිත්තෝ ඒ භික්ෂුව මේ ප්‍රත්‍ය කෙරෙහි ඇලෙන්නේ නැහැ කියලා සඳහන් මේ චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසේ කෙරෙහි නොයලී පරිහරණය කරන මේ ප්‍රත්‍යවේක්ෂානුවණින් යුතුව පරිහරණය කරන භික්ෂුව කියලා සඳහන් කරනවා ඒ වගේම කාලේන ලද්ධා පරතෝ අනුග්ගහා කජ්ජේසු බුද්ධේසු ච සායනේසුච මත්තං සජඤ්ඤා සතතං උපට්ඨිතෝ වනස්ස ආලේපන රූපනේ යථා එතින් සඳහන් කරනවා සතතං උපට්ඨිතෝ නිරන්තරයෙන්ම එළඹ සිටි සිහියෙන් යුතු භික්ෂුව කාලේන ඒ සුදුසු කාලයේහි පරතු අනුග්‍රහ අනෙක් පුද්ගලයන්ගෙන් තමන්ට අනුග්‍රහයක් විසින් ලැබිච්ච කච්චේසු බුජ්ජේසු ච සායනේසු කාද්‍ය භෝත්‍ය සායනීය කියන මේ හැම දෙයක්ම ඒ කියන්නේ මේ සිව්පසයෙන් මෙතන සඳහන් කරනවා සංග්‍රහ කරගන්නවා මේ සිව්පසයේම මත්තං සජඤ්ඤා මත්තං සජඤ්ඤා ඒ පුද්ගලයා මාත්‍රාඥතාවයේ ප්‍රමාණය කියන එක දැනගන්නවා හරියට කොහොමද වනස්ස ආලේපන රූපණේ යථා හරියට නිකන් තුවාලයක බෙහෙත් ගලනවා වගේ තමන්ගේ ප්‍රමාණය දැනගන්නවා කියන්නේ යම් කිසි පුද්ගලයෙක් තුවාලයකට බෙහෙත් ගලවනකොට ඒ පුද්ගලයා තුවාලයට බෙහෙත් ගැල්වීමේදී ඒ බෙහෙත් පිළිබඳව ප්‍රමාණය දැනගෙන බෙහෙත් ගලවනවා ප්‍රමාණය ඉක්මවලා බෙහෙත් ගල්වන්නේ නැහැ ප්‍රමාණය ඉක්මවලා බෙහෙත් ගලවලා වැඩක් නැහැ. ඒ නිසා Taman ප්‍රමාණය දැනගෙන ඒ ප්‍රමාණයට ගැලපෙන විදිහට බෙහෙත් පරිහරණය කරනවා. අන්න ඒ වාගේ තමයි සඳහන් කරනවා මේ භික්ෂුවක් සුදුසු කාලයේ අනෙක් අයගේ අනුග්‍රහයෙන් ලැබෙන සිව්පසය ප්‍රමාණය දැනගෙන පරිහරණය කරනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම කාන්තාරේ පුත්ත මංසංව අක්කස්සප්පංජනං යතහා ඒ එවං ආහාරී ආහාරං යාපනත්තම මුච්චිතු සඳහන් කරනවා හරියට කාන්තාරයේ පුත්‍ර මාංශයක් වාගේ අපි මේ පුත්‍ර මාංශ උපමාව කලින් සඳහන් කරන් තියදුනා කාන්තාරික ගමන් කරන අම්මා තාත්තා දරුවෙක් යනකොට මේ දරුවා මරණයටපත් වෙනවා හැබැයි මේ කාන්තාරේ ගමන් කරන තමිට ආහාරයක් නැහැ මොකවත් අම්මයි තාත්තයි කල්පනා කරන දැන් මේ දරුවා මරණයටපත් වුණා අපි මේ කාන්තාරයෙන් එතර වෙලා අපට සුවසේ ජීවත් වෙන්න අපි මේ මරණයටපත් වෙච්ච දරුවගේ පුත්‍ර මාංශය අනුභව කරලා ඉතිරි ටික කාන්තාරේ ගමන් කරමු කියලා කවුරුලා. එහෙම කල්පනා කරන අම්මෙක් තාත්තෙක් මේ පුත්‍ර මාංශය කෙරෙහි රසයට කිජු වෙලා වළඳන්නේ නැහැ අනුභව කරන්නේ නැහැ. අන්න ඒ වාගේ තමයි භික්ෂුවක් මේ පුත්‍ර මාංශයක් වාගේ කල්පනා කරගෙන රසයට කිජු වෙලා අනුභව කරන්න එපා කියලා. ඒ වගේම අක්කස්සප්පංජනං යතා ගැලක කරත්තයක මේ අක්ෂයට තෙල් දානකොට තෙල් වැඩිපුර දාන්නේ නැහැ වැඩිපුර දැම්මට වැඩක් නැහැ ඒ තෙල් වැඩිපුර දැම්මොත් එහෙම තෙල් ටික ගලාගෙන කියලා විනාශ වෙන එක විතරයි වෙන්නේ ඒ නිසා ප්‍රමාණයට විතරයි රෝදේ ඇක්සල් එක කියලා කියන්නේ ඒ ඇක්සල් එකට තෙල් දාන්නේ ප්‍රමාණයට විතරයි අන්න ඒ වාගේ තමයි කියනවා මොසපත් වෙන්නේ නැතුව අමුච්චිතෝ මුච්ඡිත භාවයට මුසපත් භාවයටපත් වෙන්නේ නැතුව ඒවන් ආහාරී ආහාරං යාපනත්තං තමන්ගේ යැපීම පිණිස ප්‍රමාණවත් ආහාරයක් විතරක් අරගන්නවා කියලා සඳහන් කරනවා. ඉතින් මෙතෙන්ට අවිලා අපිට සඳහන් කරනවා මේ ප්‍රත්‍යසන්නිසිත සීලයේ පරිපූර්ණකාරී භාවය පිළිබඳව දැනගන්න භාගිනීය සංගරක්කිත සාමණේරස්ස වත්තු කතේ තබ්බා. ඉතින් භාගිනීය සංගරක්කිත ස්වාමීන් වහන්සේගේ කතාව මෙතනදී දැනගන්න කියලා කියනවා. දෙන ඒ කතාව අපි ඉතාමත්ම කෙටියෙන් මේ ගාථා කීපයකින් තමයි අපිට සඳහන් කරලා තියෙන්නේ. අපි ඒ කතාවත් සඳහන් කරලම මේ අද දවස් වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. භාගිනීය සංඝරක්කිත ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේත් එක්ක පින්ඩපාතී ගිහිලා ලැබිච්ච හැල් බතක් අනුභව කරමින් ඉන්නවා. ඊටාම නිවිලා පින්ඩපාතී ගිහිලා ආපු හැල් බත් හොඳටම නිවිලා තියෙන්නේ. ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. උණුසුම් බවක් ඇත්තෙම නැහැ. හැබැයි මේ හැල්බත අනුභව කරන්න යනකොට උපාධ්‍යයන් වහන්සේ කතා කළා කියනවා සාමණේරය නුගෝහන්සේ අසංයතෝ වළඳලා අසංවරෝ වළඳලා දියුපුච්ච ගන්දි පාඨිත කියනවා. ඒකයි සඳහන් කරන්නේ පජ්ජහයෝ මං ගුඤ්ජමානං සාලිපූරං සුනිබ්බුතං මාහේව ත්වං සාමනීර ජීවං ජහපීස්‍ය සංයතෝ එක දවසක් මගේ උපාධ්‍යයන් වහන්සේ ඉතාම හොඳට නිවුණු සුනි පුතන් ඉතාම හොඳට නිවුණු ශාලිකූරන් හැල්හාලේ බතක් මට ලැබිලා ඒ හැල්හාලේ බත වළඳනවා දැකලා කියනවා මා හේවන්තං සාමනීර ජීවංජහපිස සංයතෝ අසංයමයෙන් යුතුව මේක වළඳලා දිවපුච්ච ගන්න එපා කියලා මට කිව්වා මේ වෙලාවේදී උපජ්ජහයස්ස වචෝ සුත්වා සංවේග මලකින් තදා ඒකාසනේ නිසීදිත්වා අරහත්තං අපාපුදින් මට ඒ උපාද්‍යයන් වහන්සේගේ වචනේ ඇහිලා සංවේගයක් ඇති වුණා. මේ බත නිමිලා තියෙන්නේ හොඳටම. හැබැයි මගේ උපාද්‍යයන් වහන්සේ මට කියනවා මේ බත අසංයතව බලඳලා දීපුච්ච ගන්න එපා කියනවා. මේ කියන්නේ එහෙනම් මේ බත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා නුවණයි සඳහන් මට සංවේගයක් ඇති වුණා. ඒ සංවේගය නිසාවින් මම ඒ සංවේගයෙන් යුතුව ඒ ආසනයේ ඉඳලාම අරහත්ත්වයටපත් වුණා කියලා සඳහන් කරනවා. සෝහම් පරිපුන්න සංකප්පෝ චන්දෝපන්න රසෝ යථා සබ්බාසව පරික්ඛීනෝ නත්තිදානි පුනබ්බවෝ ඒ මම ඒ සංකල්පනා සියල්ල මගේ පරිපූර්ණ භාවයටපත් වෙලා අරහත්ත්වයටපත් වෙලා හරියට නිකන් පසළොස්වක පෝය දවසේ කුන් සඳ වාගේ ඒකයි කියන්නේ චන්දෝපන්න රසෝ යථා හරියට කුණු රැසි පොහෝ දින උන් සඳවාගේ සබ්බාසෝ පරික්ඛීනෝ සියලු ආශ්‍රවයන් ශේ කරලා නත්ති දානි කුණක් හෝ නැවත වාරයක් මට පුනර්භවයක් නැහැ කියලා සඳහන් කරනවා. ඒ නිසා අපිට අවවාදයක් දෙනවා බුද්ධ ගෝසාචාර්යයන් වහන්සේ තස්මා අඤ්ඤෝපි දුක්ඛස්ස පත්තයන්තෝ පරික්ඛයන් යෝනිසෝ පච්ච වෙක්ඛිත්වා පටිසේවේත පච්චයේ ඒ නිසා අනෙකුත් මේ දුක කෙලවර කරන්න බලාපොරොත්තු වෙන හැම සියලු නුවණති හැම සියලු දෙනාම යෝනිසෝ පච්ච වෙක්ඛිත්වා නුවණින් ප්‍රත්‍යදීක්ෂා කරලා පච්චේ පටිසේවත සේවේත මේ ප්‍රතිපරිහරණය කරත්වා කියන යෝජනාව සිදු කරමින් බුදුගෝසාචාර්යන් වහන්සේ අපිට අවවාදයක් කරනවා මේ ප්‍රත්‍ය දුක කෙලවර කරලා නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් චීවර පිටපාත සීනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ ප්‍රත්‍ය ඉතාම හොඳින් ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුතුව පරිහරණය කරන්න කියලා සඳහන් කරනවා. ඒවන් පාතිමොක්ඛ සංවර සීලාදී වශයෙන් චතුත්විදං කියලා අපිට සඳහන් කරනවා. අපි කතා කරගෙන ආව මේ සීල විසුද්ධිය සීල නිර්දේශී සාකච්ඡා කරගෙන ආවේ සීලේ නොඑක් නොඑක් ආකාරයෙන් වර්ග කරන ආකාරය. ඒ අනුව අපි කතා කරා මේ සීලේ වර්ග කරන ආකාර වශයෙන් සීලේ එක් පැදෑරුම් දෙවැදෑරුම් තෙවැදෑරුම් යන ආදී වශයෙන් ලැබිලා සතර වැදෑරුම් සීලේ සාකච්ඡා කරන්න. යෙදුනේ. මේ සතර වැදෑරුම් සීලේ තමයි අපි කතා කරේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍යසන්නිෂ්ඨ සීලය කියලා ආකාර හතරකට අපි බෙදලා කතා කරේ. මෙන්න මේ ආසාර හතර පිළිබඳව තමයි බුදුගෝසාචාර්යන් වහන්සේ විසුද්ධි මාර්ගයේ අපිට සීලේ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන්නේ. ඒ දීර්ඝ විස්තරය ඉදිරිපත් කරලා සීලේ පිළිබඳ පරිපූර්ණ පැහැදිලි කිරීමක් කරලා ඊළඟට මේ සතරවැද අරුම් සීලය අවසන් කරලා පස්වැද අරුම් සීලය පිළිබඳවයි සාකච්ඡා කරන්න යන්නේ. බලන්න සීලේ පිළිබඳ කොයි තරම් සම්පූර්ණ විවරණයක් කොයි තරම් පිරිපුන් විස්තරාත්මක පැහැදිලි කිරීමක් මේ විශේෂ මාර්ගය අපිට සඳහන් වෙනවා කියලා. සතර වැදෑරුම් සීලෙන් මේ තරම් පැහැදිලි කරලා ඊට පස්සේ පස් වැදෑරුම් සීල නැවත වාරයක් පැහැදිලි කරනවා. මේ ධර්ම කරුණු හැම සියල්ලක්ම නුවණින් මෙනෙහි කරනවා නම් මේ මෙනෙහි කිරීමත් එක්තරා විදිහක බලවනාවකට පත් වෙනවා. නිවන් දකින්න අවශ්‍ය උපනිශ්‍රේ භාවයට පත් වෙනවා. ඒ නිසා නිවන් දැකීම සඳහා උපනිශ්‍රය ඇති නිවන් දැකීමට බලාපොරොත්තු වෙන සත්පුරුෂය මෙන්න මේ සීල සංවරය ඇති කරගත යුතුයි. මෙන්න මේ සීල සංවරය ඇති කරගන්න අවශ්‍ය මේ ධර්ම ඥානය වැඩි දියුණු කරගෙන මේ විශේෂිත මාර්ග ආදී ත්‍රිපිටකයේ පෙළ අර්ථ කතා ඇසුරෙන් අධ්‍යයනය කරලා ඇසුරෙන් පරිශීලනය කරලා මේ දහම් කරුණු දැනගෙන ඉගෙනගෙන තමන්ගේ සීල සංවරය ඇති කරගත යුතුයි. ඒ සීල සංවරය ඇති කරගෙන සීලේ පිහිටලා සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ කියපු ආකාරයට මේ සප්‍රාඥ නුවණැති පුද්ගලයා ශීලයේ පිහිටලා තමන්ගේ චිත්ත භාවනා ප්‍රඥා භාවනා වඩලා සමාධි විසුන් වඩලා නිවන් සාක්ෂාත් කරගන්නවා කියන කාරණේ කාරණේ සඳහා හැම සිළු දෙනාටම අවශ්‍ය පහසු විහරණේ සැලසේවා තම තමන්ගේ සීලය තව තවත් ශක්තිමත් සම්පාදනය කර ගැනීමට අවකාශ සැලසීවා ඒ සීලය සම්පාදනය කරගෙන සමාධි වඩාගෙන විදසුන් වඩලා උතුම් මහත් භාවයෙන් නිවනින් සැනසෙන්න බලාපොරොත්තු වෙන මඟඵල නිවනින් සැනසෙන්න හැම සියලු දෙනාටම අවශ්‍ය පහසු විහරණයේ කායික මානසික සැනසෙල්ල උදාපත් වේවා හැම සියලු දෙනාටම මේ අමෘත පදයේ නිර්වාණ මාර්ගයේ පිහිට පිරිසරණ වේවා කියන ප්‍රාර්ථනාව සමගින් අද දවසෙත් අපි මේ අමත පදම් වැඩසටහන සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා අපි විශේෂ මාර්ගයේ සාකච්ඡා කරන්න යෙදුණා අද දවසේදී අපේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ කොටස අපි අවසන් කරන්ට යදුනා. ඊළඟ දවසේ සාකච්ඡා කරනවා මේ පස්වැදෑරුම් සීලයේ කොටස. ඒ දක්වා මේ වැඩසටහන් සමග සහ සම්බන්ධ වෙච්ච හැම සිදුනාටම යහපතක්ම වේවා හැම සිදුනාටම තුම් නිවනින් සංසිත ලැබේවා කියන ප්‍රාර්ථනාව සමගින් අද දවසේත් අපි වැඩසටහන් සමාප්ත කරනවා. හැම සිදුනාටම තෙරුවන් සරණයි.